හරිද මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ පළවෙනි දවසේ සැලසුම් කරගත්ත විදිහට ප්‍රශ්න සහ පිළිතුරු එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාවකටයි වේලාව ගත ගත යොමු කරලා තියෙන්නේ එහෙම නැත්නම් කාලසටහන සකස් කරලා තියෙන්නේ ඉතින් අනුව පළපුරුදු අතෝ ඉන්න නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා අපි ලිඛිත ප්‍රශ්න වලින් ඉදිරියට යමු ඒ අතර වාරේදී කාට හරි සභාවට නැගීතු වෙන ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. ඒ සඳහා වාර්තාගත වීමේ පහසුව සඳහා මයික්ස් දෙක පාවිච්චි කරන්නයි කියලා වැඩිදුරටත් ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ මෙහිමයි යන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භානාදී ආනාපානයේ සියුම් වී ගොස් ක්ෂණික සමාධියකටපත් වූ විට හිතට හැම හිතවිල්ලක්ම නාම රූප දෙකක් ධාතු හතරක් අනිත්‍ය වූ දෙයක් වශයෙන්ද මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්ම නෙවෙයි වශයෙන්ද මෙනෙහි කරමින් සිට භාවනාන් මිදී ඇස්සද විකස දුටු බුදු පිළිමය ඒ ආකාරයෙන්ම දැක අනිත් වෙන ආකාරයේ ආකාරයත් එකවර මෙම සිතට දැන්නේ පැටවුනි මේ පිළිබඳ සිදුවේ වැරද්දක්ද ඒ සමාව ලැබිය හැකි වැරද්දක්ද අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි මේකෙදි මේ වැරද්දක් නම් වෙලා තියෙනවා මොකද මේ ලියන එකෙන් පැහැදිලිව පේනවා හැම හිතවිල්ලකම ධාතු දැක්කයි කියලා. ඉතින් හිතවිලි වල නාම ධර්ම වල ධාතු මනස්කාරයක් එන්නේ නැහැ. නාම ධර්ම වල තියෙනවනම් දකින්න තියෙන්නේ නාම චෛතසික ධාතු මනස්කාරය නම් ඒකෙන් අදහස් කරන්නේ රූප ධර්මයක්. ඒක නිසා හැම හිතවිල්ලකම නාම රූප දෙක දැක්කයි කියනකොට පැහැදිලිවම වචන පටලවාගෙන තියෙනවා. ඒ වගේම මේ ඉදිරිපත් කරන ස්වරූපෙන්ම අනාගෙන තියෙන බව පේනවා. ඒ නිසා ලියනකොට ඒක භාවනාවක් වශයෙන් වුණා නම් එහෙම නැත්නම් අහනදී හොඳට මට ඇරලා බේරගෙන තිබුණා නම් මේ වැඩේ වෙන්නේ නැහැ. හිතවිල්ලක නාම රූප දෙකක් ඇත්තේ නැහැ. හිතවිල්ලක තියෙන්නේ නාම විතරයි. ධාතු මනසිකාරයක් හෝ ධාතු හතරක් ඒකේ නැහැ. ඒකේ තියෙන්නේ චෛතසික විතරයි. අනිත්‍ය දෙයක් වශයෙන්ද මම නොවේ, මගේ නොවේ, මගේ ආත්ම නොවේ වශයෙන්ද මෙනෙහි කිරීමෙන් සිට භාවනාවෙන් මිදී ඇසරි විකස දුතු බුදු පිළිමය ඒ ආකාරයෙන්ම දැක අනිත්‍ය වින ආකාරයත් එකවර හිතට දැනුනි වැටහුණි මේ පිළිබඳව සිදුවේ වැරද්දක්ද ඒ සමාව ලැබිය හැකි වැරද්දක්ද අනුකම්පාවෙන් පහදා දෙනුවෙන් ඉල්ලා සිටිමි. ඉතින් මේකට මේ වගේ දෙයක එනවනම් දෙවන්නේගේ විනිශ්චයකින් තොරව බැලුව නෙවෙයි දැක්කා බුදු පිළිමේ. එතකොට ඒ දකින්න එකත් විපරිණාමයටපත් වුණා නම් ඒක මම කියා ගන්නත් එපා ඒක මගේ කියා ගන්නත් එපා ඒක මගේ ආත්මේ කියා ගන්නත් එපා එතකොට ඒකේ වැරද්දක් නිවැරද්දක් පිළිබඳ ප්‍රශ්නයක් එන්නේ මේක වෙච්ච දෙයක් කරපු දෙයක් නම් වැරද්ද නිවැරදි බේරන්න ඕනේ කර්ම කර කරකවෙනවා ඉතින් ඒක වෙච්ච දෙයක් විදියට ඒකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් අනිත්‍ය කොනෙමේ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි වශයෙන් බලන්න පුළුවන් ඒ විතරක් නෙමෙයි මේක නියම භාවනාමය කටයුත්තක් නම් නැවත නැවත වෙයි නැවත නැවත වෙනකොට තමයි Tamanට ඒකේ පට ඇරලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා හොඳට මතක තියාගන්න. ඒ වගේ Tamanට විසඳා ගන්න බැරි ගුරුවරයෙක් නැති වගේ තැනක වෙනවනම් මේක නැවත නැවත වෙන්න දීමෙන් තමයි හිත මේ අපි එකට සිද්ධි කරගන්නේ. ඒක අපිට ඕනම වෙලාවක කරන්න පුළුවන් දෙයක්. එහෙම නැතුව වෙච්ච පමණින් හරි හෝ වැරදි හෝ දියුණුවක් හෝ පසුබෑමක් කියලා එක සිද්ධියකින් මනින්න යන්න එපා. එතකොට වෙන්නේ අපි හදිසි නිගමන වලට වැටෙනවා. එතකොට අවස්ථාවාදී වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ඒක භාවනාවෙම වෙන එකක් නම් නැවත නැවත වීමෙදී බොහොම ස්පාසුවෙන් විවේකීව විරාගීව නිරෝධයෙන් යුක්තව ඒක දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව අපි විශ්වාස කරගෙන අර කරපු විදියට භාවනාව දිගට කරගෙන යන්න. නමුත් මේ වචනවල පටලවා ගැනීම තියෙන බව ලිඛිත ප්‍රකාශනයේ පේන්න තියෙනවා. ඊගා ප්‍රශ්නේ ගරුතර ස්වාමීන් වහන්සේ පරියංක භාවනාවේදී සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණු නොවි ඉරියව්වේ හිත පිහිටීමෙන් අනතුරුව වරහන් ඇතුළේ දාලා තිනවා ඉරියව්වෙන් හිත පිහිටීමෙන් අනතුරුව හිත දැටි එකඟතාවකට පැමිණි පැය භාගයක් පමණ මෙසේ පවතින අවස්ථාවට දෙවෙනි අංකය සමහර අවස්ථාවේ ආනාපානයේ ආරමුණු වෙයි. හුස්ම ආර අනාක්ෂියක් වමන අතරේදී වරින් වර හිත හේත පරිදි එකඟ වෙයි. මේ එකඟතාවයේ සුළු කාලයකින් කාලයක් පවතී. ඒ භාගයක පමණ භාවනා වාරේ පමණ භාවනා වාරයක මිලස අවස්ථා රාශියක් සිදුවේ. තුන්වෙනි අංකයේ තවත් අවස්ථාවක ආස්වාස් ප්‍රසවාස වෙනස වැටහි ධාතු ලක්ෂණ අවබෝධ වේ. මීට තිබෙන නැඹුරුව වැඩිය ඔබ වහන්සේගේ උපදේශ පතමි මින් එක අවස්ථාවක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නද නෑ මේක ඇත්තටම මේ එකම සිද්ධියේ ජවනිකා කීපයක් සමහරලාට විශේෂයෙන් මේ වගේ වැඩමුළුවක ඉන්නකොට තුන්වෙනි හතරවෙනි දවස් විතර වෙනකොට වාඩි වෙනකොටම ආනපනේ අහුවෙන්නේ නැතරම් හොඳට සියුම් වෙලා තියෙන්නේ නමුත් ඒකෙන් හිත කලබල වෙන්නේ නැහැ හොයන්න උත්සාහ කරොට හරියන්නේ නැහැ එතකොට පටන් ගන්න තැනේදී ඉඳලම තමන් ඉන්නේ ඉරියව්වට හිත දාලා ආනපානෙ එල්ලෙන්න හදන්න නැතුව අරමුණු කරන්න හදන්න නැතුව ආලම්බණේ වෙන්නේ නැතුව එහෙමම යන්න දෙන්න පුළුවන් පළවෙනි කියලා තියෙන අවස්ථාව අනුව දෙවෙනි එකේදී ආනපානෙ පේනවා ඊට පස්සේ මේ ක්‍රමයෙන් හිත ඒකඟතාවයකටපත් වෙනවා. අර අර තරම් හිත එකඟ වෙලා නැති වෙලාවල් වල ඒක තමයි වෙන්නේ. එකම කෙනාට එකම මේ භාවනා වැඩමුළුවක වුණත් එහෙම වෙන්න පුළුවන්. අනික් වෙලාවට හොඳට ආනාපානෙ පෙනිලා ඒකේ මේ ආශ්වාස ප්‍රශ්වාස වෙනස ධාතු ලක්ෂණ ආශ්වාසයේ මුලැමැදාග ප්‍රශ්වාසයේ මුලැමැදාග දකින්න පුළුවන්. ඉතින් මේක මේ එක්කෙනෙක් තුළම මේ අවස්ථා කීපයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ එකක්වත් එකට වැඩිය හොඳයි කියන්න හෝ එකට වැඩිය අපේක්ෂා කරන්න හෝ යන්නේ නැතුව ධර්මානුකූලව චිත්ත නියාමයේ හැටියට ඒක දිගහැරෙන්න දෙන්නයි තියෙන්නේ. අර පළවෙනි ප්‍රශ්නේදී මම මතක් කරා වගේ බොහෝ වාර ගාණක් මේක වෙනකොට දැනගන්න පුළුවන් මේ ඒ ජවනිකා පෙළේ සම්පූර්ණ නාඩගමේම එක ජවනිකාවක් Tamanට හිට වදිනවා. අනිත් දවසේ ඊට ඉස්සරහ හෝ පස්සේ තියෙන ජවනිකාවක් හිත වදිනවා. ඒක මේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ කියලා තියෙන තමන් වාඩි වෙනකොට තියෙන සංඥාවේ හැටියට තමයි එක එක කොටස් ඔප්නැංගිලා පෙන්නනවා. එහෙම නැත්නම් කුළු ගැන්විලා පේනවා. නමුත් තුනේම පේන්න තියෙන්නේ සතිය පිහිටවල තියෙනවා අරමුණේ හිත හිටලා තියෙනවා ඒක නිසා බොහෝ වාර ගණනක් කිරීමෙන් නැත්නම් බහුලීගත කිරීමෙන් මේ පිළිබඳව තෝරන බේරන ගතිය මනින කිරණ ගතිය අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා අවස්ථා තුනම අරමුණට මූණට මූණ දාලා තියෙන අවස්ථාවක්. ඒ නිසා ඒ වෙලාවට පෙනෙන මුණත ගැන එච්චරම විනිශ්චය කරන්න යන්න එපා. දිගට යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. ගරුකටේ ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනා පරිදි ජීවත් වීම සඳහා ආහාර ලබා ගත හැකි මාර්ග හතරක් දක්වා ඇත. කර්මජ ආහාර, චිත්තජ ආහාර, ඍතුජ ආහාර, කබලින්කාර ආහාර. මේන් කබලින්කාර ආහාර වශයෙන් ඇත්තේ හතර. හතරෙන් එක කොටසක් පමණි. අනික ආහාර වර්ග ශරීරයට ලබා ගත හැකි ආකාරය පැහැදිලි කර දෙන්නේ මේ ෆාමසිකට ගිහිල්ලා ලියලා දුන්නා නම් ප්‍රෙස්ක්‍රිප්ෂන් එක දෙයි මං හිතන්නේ. මට දෙන්න කර්මජාහාර, මට දෙන්න චිත්තජාහාර, මට දෙන්න ඍතුජාහාර, මට දෙන්න කබලින්කාරාහාර. කබලින්කාරන හොටලේ තීල ගත හැකි. අනිත් ඒවා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකක් ලියලා බුදුහාමරණ කියලා අස්සම් කරවන්න ඕනේ. මේක නැවත නැවත දෙන්නද එක සැරයක් දෙන්නද කියලා ප්‍රෙස්ක්‍රයිබ් කරලා ෆාමසි එකට ගිහිල්ලා ඉල්ලන එකයි තියෙන්නේ. ඛණ්ඩමයි බලන්නේ. මං කියන්නේ ආහාර කියලා තිබ්බොත් මොනවා හරි කමන්නේ නැහැ. කර්මජ උනත් කමන්නේ, චිත්තජ උනත් කමන්නේ, ඉස්සුජ උනත් කමන්නේ, කබලින්කාර උනත් කමන්නේ. ඇත්තටම මේ කම්මජ තිච්ඡද උතුජ ආහාරජ කියලා තියෙන මේ හතර ආහාර වර්ග තියෙනවා කබලින්කාර පස්ස මනෝ සංචේතන විඥාන කියලා. මේ ලයිස් අතර පොඩක් පටලවිලා තියෙන්නේ. ඒක නිසා ඉතුරු ටික ලබා ගන්න ඒ මේ සත්තු ඔක්කොටම මැව්වේ සක්‍ර දෙවියන්ජයි කියලා බුද්ධ ධර්මයේ කියන්නේ සර්ව බල දෙවියන් වාසේ නෙවෙයි. ඉතින් හැම එකම ආවට පස්සේ සරුව මේ සක්‍රදේ වෙන්ද ඌරට ගාලු උඹ හාරගෙන කාලා ජීවිතයන් උඹට කොටක් තියෙනවා කිය. ඔට්ටුරට ගාලු කොටලා ජීවිතයන් කොටක් තියෙනවා කිය. ඉතින් එක එකට එක එක ආයුධ දුන්නාලු. මදුරු ආවට පස්සේ ගාලු උඹට කටුවෙමි කිය තියෙන්නේ අරන් ඵලයන් කියලා. ඌ ගිහිල්ලා බලනකොට මේ කටුව විතරලු තියෙන මිටිය නැතිව. විජහාරම ගිහිල්ලා කම්ප්ලේන්ට් එකක් දැමලු සක්‍රදේ වෙන්දට ඔබතුමා මට කටුවම කියලා දෙන්නම් කිව්වා කටුව විතරයි තියෙන කිව්වා. ඊට පස්සේ රක් දෙන්න කළම කටුව තියපන් මිට්ටියෙන් වැඩි වෙලාවට කිව්වා. එතකොට වැඩි වෙලාවක තියෙන එකෙන් වැඩ ගන්න ඉතුරු ටික වෙලාවට හම්බ වෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මට මේ රැයටත් තිනා වෙනවා මේවා බලලා. අනිකුත් ආහාර වර්ග ශරීරයට ලබා ගැතියක් ආකාරය පැහැදිලි කර දෙන්නේ. අනේ අම්මේ මේ ආහාර ශරීරයට කියනකොටවත් තේරුම් ගන්න ඕනේ ශරීරයට ගන්න පුළුවන් නේ කබලින් කායකොටද විතරයි කර්මජ චිත්ත උතුජ කියලා කියන්නේ වා මේ හුඟක් වෙලාවට මේ නාම ධර්ම වශයෙන් ක්‍රියාත්මක වෙන දේවල් ඉතින් මේවා නොලැබුණයි කියලා ප්‍රශ්නයක් නෑ මොකද සංසාරේ යන්නේ මෙව ලැබෙනවා ලැබිලා අපි දඟලන්න ඕනේ අපිට තියෙන මේවා නතර කරන්න හැටි මේ හතරම නතර කරන්න ඉගෙන ගන්න ඕනේ දැන් අපි මේ අහන්නේ මේ තෝක වශයෙන් නතර කරලා ගබඩා කරගෙන අවශ්‍ය වෙලාවට ලබා <laughs> ලබා ගන්න වගේ ඉල්ලීමක් කරන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේ උපදේශවලදී ස්වාමීන් වහන්සේ කිව්වා කමඨහන් වෙන වෙනම සුද්ධ කරන්නේ නැති බවත් අවශ්‍ය නම් විනා විනාඩි දෙකක් කීප දෙනකොට විතර දෙන බවත් මේ තීරණය ගැන කාර්මික නැවත සලකා බලන මේ ඉල්ලමි කලින් රිට්‍රීට් වලදී වගේ හැමෝටම වෙන වෙනම ඔබ වහන්සේ කියන කමඨාන් සුද්ධ කරන අවසර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලපානම දිලා සිටිමි. තෙරුවන් සරණයි මෙවැනි රිට්‍රීට් එකදී වඩාත්ම වැදගත් කොටස ඔබ වහන්සේමක කමඨාන් සුද්ධ කරන කාලයයි. ඉතින් කවුරු හරි මේක මේ <clears throat> දන්නේ නැතුව උඩ පිරිමි අය ඔක්කොම කමඨාන් සුද්ධ කරන එකට. ඒ වගේම මේ කරපු දෙකේදී තාමත් උඩ ප්‍රතිඵල තිබුණා. ඔක්කොටම මට පොඩි උපදේශයක් දෙන්න පුළුවන් කමඨාන් සුද්ධ කරන කියන්නේ මේකයි. එතකොට පැහැදිලිවම ඔක්කොමලා එකට යනවා. ඉතින් ඒ නිසා මේ මේක පිළිබඳව මම විරුද්ධව කතා කරනවා නෙවෙයි මෙහෙම කියන කටියට දෙනවා. නමුත් ඔක්කොමලා එකතු වෙන්න එකතු වුණාට පස්සේ ඔක්කොගෙම කමට අනුසුද්ධ වෙනවා. ඒ නිසා මේ මෙහෙම කරන්න ඕන කට්ටිය ලියාපදිංචි වෙන්න ඉතින් කට්ටියට අවශ්‍ය විදිහට ඒ කරගෙන යන්න පුළුවන්. නමුත් අර පොදුවේ උපදෙස් දෙන එකෙන් ගිය පාර තමයි අන්තිම දවස් දෙකක් විතර අපි කරේ. පැහැදිලිවම පෙන්නන දෙුණා කාටත් ඒ තියෙන මේ කොහොමද කමඨාන් සුද්ධ කරන්නේ කියන වැරදිල්ල එන්නේ නැහැ. ඔක්කොගෙම කමඨාන අහගෙන ඉන්නකොට ඒක පිළිබඳව මේ ලොකු පළල් අවබෝධයක් එනවා. මේක මේ දැනට උඩ කෙරෙන්නේ ඔක්කොට මේකට ඒ වගේම පුද්ගලිකව අවශ්‍ය නම් ඒක නන්ට එහෙමත් දෙන්න අවස්ථාවක් තියෙනවා. නමුත් මම ඉල්ලී මේ මම කර මේ ඉල්ලීමට කාරණිකව මම නැවත සලකා බලනවා පැහැදිලිව මේකට සලකා බලලාමයි මම ප්‍රකාශ කරේ මාත් කාරණිකව ඉල්ලා සිටිනවා ඒ සමුවේ වෙලාව ඇවිල්ලා පොඩ්ඩක් බලන්න කොච්චරක් Tamanට පරෝධනක් වෙනවද කියලා මේ මැටි ප්‍රශ්නයක් නම් ඉවත දමන්න දිගට හරහට කපාගෙන කපාගෙන නොවෙනසේක්වා දැන් හොඳටම පරණාපු යෝගාවචරෙක් වෙයි ඇතුළත සක්මණ නැති කෙනෙකුට මේ ටිකක් ඇතුළත ඇතුළත යම් ප්‍රමාණයකට වැලි දමා. ඒ මේස් දමාගෙන සක්මන් කළොත් වැලි වල ඇවිදින ඉෆෙක්ට් එක ගන්න පුළුවන් වෙද්දි මේක නා හොඳ අදහසක් කියලා මම හිතනවා. මේ නමුත් අර මන්දනේ කොට මොනවද කියන්නේ කියලා ඒ සීත වලට ඇවිදිනකොට යට විතරක් පෑඩ් කරලා මෙතෙන් විතරක් පහන මේස් වගේක් තියෙනවා. මේස් කියලා කියන්නේ ඒකට මොකද්ද මන් දන්නේ කියන්නේ. අන්න ඒ වෙනුවට යටට පෑඩ් එකට රළු මොන හරි දාන්න පුළුවන් නම් එතකොට පැහැදිලිවම ඇවිදිනකොට ඒ ගතිය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දැන් තියෙන අර මේ බාටා ස්ලිපර්ස් තියෙනවා. අර බබල්ස් කියලා තියෙනවා. ඒකමුත් ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. අර වැලි පොළුව නැත්නම් ඒ වෙනුවට මේකේ යම් කිසි විදියකට ඒ වගේ පොඩි ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්. මේ ඒක නිසා මේක මම හිතනවා මේ යම් ප්‍රමාණයට වැලි දමා මේස් එක දැම්මට හිතින් නැතිකම තියෙනවා. ඒව අර ඇවිදිනකොට ඇවිදිනකොට පියවර දෙකක් විතර යනකොට වැලි එහාට මෙහාට වෙලා පොළොව බිම යනින්න වැටෙනවා. නමුත් අර යටට පෑඩ් එකට පෑඩ් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවනේ. මේක මේ විකල්ප විකල්පයක් වෙනවා. මේ එළිය සක්මන්ට නැතුව වැස්ස වෙලාවට වගේ පාවිච්චි කරන්න. ඒක කපාගෙන කපාගෙන යන්න දෙයක් නෑ මේ ප්‍රශ්නේ. ආනාපාන ස්වාමීන් වහන්සේ ආනාපාන සතියට සිහිය පිහිටුවා ටික වේලාවක් ගත වූ පසු කයේ අනිත්‍යතාවයේ මෙනෙහි කිරීමටද මම පුරුදු වී සිටිමි. එසේ වැඩිම සුදුසුද ඇත්තටම කය කියන්නේ වෙලාවේ ආනාපානයයි නැත්නම් ආනාපාන කයයි ආනාපාන සතිය ටික වේලාවක් ගත වෙනකොට ඒ තාමත් ආනාපානිය පෙනෙමින් නැත්නම් ඉන්න ඉරියව්ව දකිමින් තියෙනවා නම් මම කියන තාම භාවනා ඉවර නෑ. ඒ පේන ආනාපාන දිගේම යන්නේ කියලා. එහෙම නැතුව මගට ගිහිලා යන්තම් ඒක ආනාපානේ පදංග වේගෙන එනකොට වෙන මානසිකාරයට හිත දැම්මොත් අර කෙලිච්ච වැඩේට බාධා වෙනවා. ඒ නිසා ආනාපාන සතියේ සිහිය පිටුවා ටික වේලාවක් කියන වෙනුවට මේකට මම විරුද්ධ වෙන්නේ නැහැ. ඒ මොකද මේ තම තමන් කරගෙන යන වැඩ. නමුත් මම පැහැදිලිවම කියනවා ගත්ත ආනාපාන දිගේ ඉදිරියට ගියොත් ආනාපාන විපරිණාමය මේ කියන කෙනාට හොඳට දැක ගන්න පුළුවන්. එන්නේ එන්නේ එන්නේ ආනාපාන මොකද වෙන්නේ කියලා. ඉතින් එහෙම කරලා ඉවර වුණාට පස්සේ නම් ඒක ආනාපාන ගිවම් කරලා ඉවර වුණාට පස්සේ එහෙම නැත්නම් ශරීරේ නොදැනී ගියාට පස්සේ නම් මේ ප්‍රශ්නේ ඇහුවොත් වෙන විදිහකට සලකා බලන්න පුළුවන්. නමුත් කරුණාවෙන් මම මතක් කරනවා Taman ගත්ත මූල කර්මස්ථානයේ තාම දෙවෙමින් පවතිනවනම් ඒ තාක් ඒකම නැත්නම් අරමුණු වෙනස් කිරීමෙන් ඉරියව් වෙනස් කිරීමෙන් ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව දිගට යන එකයි මෙතෙන්දි කරන්න ඒ ඒක පිරිසුදු කරගත්තේ නැත්නම් නිකන් මේ බාගෙට තැම්බීගෙන එනකොට allele වැහුම් ඇරියා වගේ. එතකොට ඇල අල ටික ඇටුණා වෙනවා. ඒ වෙලාවට වහලා තැම්බෙන්න අරින්න ඕන දිගටම. ඒ වගේ ආනාපානෙට හිත ගියා නම් ඒක කලාතුරකින් හම්බෙන අවස්ථාවක්. ඒක දිගේම හිත පවත්තන එකයි කරන්න බැරි දේ. මේක නොකිරීම නිසායි දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බැරි කියලා සර්වචන්සේ සඳහන් කළා තියෙන නිසා වැඩි වෙලාවක් ආනාපාන හින්දි ඉඳ සතිය ගැඹුරු වෙනවා සමාධිය ගැඹුරු වෙනවා ඒ වෙනුවට මේ වෙනත් සංකල්ප වෙනත් මෙනෙහි කිරීම මේ හිතට දානවා වෙනුවට ඒක නිසා මේ පුරුද්දට මේ කරාට මම කියනවා මේ පිටිටිකේදී නැවත සලකා බලන්නයි කියලා සලකා බලලා කොච්චරක් Tamande ඉදිරිපත් කරගත්ත මූල කර්මස්ථානයත් එක්ක වැඩි වෙලා ඉන්න පුළුවන්ද කියන එකයි උත්සාහ කරලා බලන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද පර්යංකේදී උදෑසනම කරව පර්යංකේදී වාඩි වූ ගමන් යම් ප්‍රමාණයක සමාධියක් පැවතුණා. ආනාපාන ලෙස මෙනෙහි කිරීමක් කරන්න ගියත් එය සිදු කරන්නටම බැරි තරම් හිතවිලි ගලාගෙන එන්න වුණා. ඒ නිසාම නැවත නැවත මෙනෙහි කරන්න ගියත් ඒ කෙසේවත් සාර්ථක උනේම නැහැ. එimhe සිතවිලි අර්ථයක් සහිතව ආවේ නැහැ. සමාධියකුත් පැවතුනා මේ සචේතනික සිතවිලි විය හැකිද? කෙසේ වෙතත් මේ අවස්ථාවේ එකම වරක් හෝ මෙනෙහි කිරීම අපහසුනේ ඇයි? මේකේ පිරිසිදු මදි ඇත්තටම උත්තරයක් දෙන්න තරම් නවතත් නැවත කිව්වොත් පරියන්කේදී වාඩි වූ ගමන් යම් ප්‍රමාණික සමාධියක් පැවතුනා. ආනාපානයේ ලෙස <clears throat> මෙනෙහි කරන්න ගියත් ඒ සිදු කරන්න බැරි තරම් හිතවිලි ගලාගෙන ඉන්න උනා. ඉතින් ඇත්තටම අර මුලින් උත් මට ඒ කියන්න හිතුණා මේ ප්‍රශ්නේදී කියලා තුන ආනාපානේ භාවනා කරනකොට එන අවස්ථා තුනක්. ඒකේ පළවෙනි එකේ තියෙන විස්තරය ගත්තොත් මම වෙන සාධක ප්‍රශ්නයක් ගන්නෙ. සමහර අවස්ථාවල ආශ්වාස ප්‍රශ්වාසයේ අරමුණු නොවි හිත දැඩි එකඟතාවයකට පැමිණේ. ඒ භාගයක් වවන මෙසේ පවතින අවස්ථා ඇත. එහෙමනම් ඒක නිඳ ගත්ත ගමන්ම හිත බොහොම කය බොහොම තැම්පත් තැම්පත් වෙනකොට ඒ තැම්පතුව ASCII නැවත ආනාපානේ මතු කර ගන්න ආදාසෙ මෙනෙහි කරන්න ගත්තොත් අවුල් වෙනවා. ඒක තමයි මම හිතන්නේ මේකට වෙන්න තියෙන උත්තරේ. නමුත් ඒකට තොරතුරු ලියවිලා නැහැ. යම් ප්‍රමාණයක් සමාධිය පැවතුනා නම් ඒ සමාධිය ගත්තේ මෙනෙහි කරලා නෙවෙයි ආය මෙනෙහි කරන්න යන්නත් එපා ආනාපානෙ පිහිටපතන්නත් එපා. එහෙමම ඒකට යන්න දෙන එකයි කරන්න තියෙන්නේ නැත්නම් Taman ඉන්න බව, Tamanට දැනෙන බව දැනගෙන ඉන්නවා. මෙනෙහි කිරීමක් කරන්නේ නැතුව ඒ සමාධියට හේම යන්න අරින්න ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ අර මෙනෙහි කිරීමේ අවුල නිසා හිතට අමතර හිතිවිලි එන්න පටන් අර ගන්නවා. තැම්පත් වෙච්ච එකට තැම්පත් වෙන්න දෙන්නේ නැති නිසා. එතකොට මේ හිතිවිලි ආවට එකේ අර්ථයක් නැහැ කියලා තියෙන මේ හිතිවිලි සචේතනිකද කියලා අහනවා. ඇත්තට ඒක තමනුයි දන්නේ හිතනවනම් සචේතනිකයි හිතෙනවනම් අචේතනිකයි. තමන් හිතනවනම් නිසා විඥානක සචේතනික ඒව සචේතනිකයි. නිකන් හිතට එන හිතවිලි හිතෙනවනම් ඒව අචේතනික ඒක කවුද කවුරක් හරි පහළ වෙන හිතවිලි සචේතනික අචේතනික බව කොහොමඩක්වත් දෙවන්නේකට නිශ්චය කරන්න බෑ. ඒක තමන් කරගන්න ඕනේ. හරුවචන්නාංශ කියන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ අහන එකෙන් තේරෙනවා මේ සචේතනික අචේතනික තියෙන වචනේ තේරුම් අරගෙන නෙවෙයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. සචේතනිකයි කියලා කියන්නේ හිතනෙව්වා. ඒක නිසා පොදුවේ හොඳ தত্ত্বයක් මේ මෙනෙහි කිරීම ඒ වගේම මේ සචේතනික අචේතනික වගේ වචනවල නොදැනීම නිසා අර පෑදීදියට බොරදිය දාගෙන තියෙනවා. ලස්සනට පෑදිලා තිබිච්ච එක අවුල් කරන්න ගිහිල්ලා තියෙනවා මෙනෙහි කිරීම සහ මේ සචේතනික අචේතනික ભેද බලන්න යාම නිසා නිසා ඒ වගේ වෙලාවට අනුග්‍රහ පිණිස කරන්න තියෙන්නේ මොකද්ද? නිසින්ින්ද tempත් වෙලා යනවනම් පුළුවන් තරම් ඒ එකලස ඒ හුදකලා බව ඒ විවේකය දිකට පැවැත්වීම සඳහා බොහෝ විට තියෙන්නේ නොකල යුතුකම් නොකිරීමමයි. කල යුතු දෙයක් කරන එක නෙමෙයි ඒ වෙලාවේ කරන්නේ. යමක් නොකර ඒකට යන්න දෙන එකයි ඒක ගොඩක් මේ මොරච්චකමක් ඕන කෙනෙකුට ඒ වගේ භාවනා ගැම්ම ගන්න හදන වෙලාවේ ඒ අතේ යන්න දෙන්න. ඉතින් අපි ගොඩක් වෙලාවට උත්සාහ කරමු ඒක ධර්ම දේශනාවලදී මේ වගේ භාවනාව නිසින්නෙන් ධානයකොට යෝගාවචරයට අනුග්‍රහයක් වශයෙන් අවුල් පාෂ නොදම අවුල් කරගන්න නැතුව මෙනේ නොකර පින්න පුත්තු කරන්න ඕනේ කොතනද කියන එක. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආකාශයන් විශ්වවණේද එසේනම් අපි දකින අහස පඨවි ආපෝ තේජෝ ආකාශ සියල්ලම නිර්මාණයක්ද නැත්නම් හිස්පව පමණක්ද පවතින්නේ මේක ඉතින් ඇත්තටම මේ වගේ ප්‍රශ්න වලින් විශ්ලේෂණ පුළුවන් එකක් නෙවෙයි කවදා හෝ Tamanට සති සමාධි එල්ල වෙච්ච දවසේ තමන්ට වැටෙහි එහෙම නැතුව මේක පොදුවේ සභාවකට ප්‍රකාශ කරලා කරන්න බෑ මොකද සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාති පස්සති කියලා සර්වඥාන්සේ දේශනා කළා තියෙන හිත සමාධි වුණොත් තමයි මේ හිස් බවද්ද මේකේ තියෙන්නේ ඇත්තටම නැත්තම් වෙන ගත යුතු හරපද්ධතියක් සාරයක් ආත්මයක් තියෙනවද කියලා දකින්නේ එනතෝ සියල්ලම හිස් බවක් කියලා හෝ සියල්ලම පට ව්‍යාපෝ තේජෝ වශයෙන් කියලා ගත්තොත් අපි දෙකෙන් එකට අහු වෙන එක්ක සාස්ත්‍රවාදයට එක්ක උච්ඡේදවාදයට ඒ නිසා මම භාවනා කරගෙන යන් කරගෙන යනකොට Tamanට Tamanගේ සති සමාධි ධර්ම දියුණු වෙනකොට Tamanගේම ආගයන් ආඩම්බරයන් වල වටිනාකම් වල වෙනසක් ඇති වෙච්ච දවසේ තීරුම් කරලා දෙන්න පුළුවන් ඒ නිසා වෙන කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් මේ වගේ විනිශ්චය කරන්න ගියාට ඒක මේ එතනින් ප්‍රශ්න නිම වෙන්නේ ඒ නිසා භාවනා කරන පිරිසක් වශයෙන් තමන්ගේම අත්දැකීමෙන් දැක ගන්න උත්සාහ කරමු සමහර විටක දේශනා මාලාවේදී අපි ඊට අදාළ මූලධර්ම කරුණු ඉදිරිපත් කරගන්න ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරන විට කෙනෙක් පැත්තෙන් ගමන් කරන වැනි අවස්ථාවක ඒ පුද්ගලයා හඳුනා ගැනීමත් සිදු වෙනවා නම් වරහන් ඇතුළේ දාචනා මේටි හිසාරවා බැලීම ඇස් ඒ දෙසට යොමු වීමක් නැහැ. සක්මන් මළුව දෙසම ඇස් යොමු වී ඇත. ඒටි භාවනා මනසකාරයේ කැඩී ඇතිද? ඇතරම කැඩෙනවද නැද්ද කියලා තමයි තීන්දුව කරන්න ඕනේ. උදාහරණයක් වශයෙන් මේ විදිහට Taman එක පැත්තෙන් එන රූපයක් වෙන්න පුළුවන්. නැත්නම් සද්දයක් වෙන්න පුළුවන්. නැත්නම් භාවනා කරන ලාට එන හිතවිල්ලක් වෙන්න පුළුවන්. ඒකෙදි ඒ හිතවිල්ල එන්න කලිනුත් සතියේනම් හිතවිල්ල ගියාට පස්සෙත් හිත සතියේනම් කිසිම බාධාවක් වෙලා නැහැ. ඒකෙම Taman එක යනකොට කවුරු හරි ඇත්තේ යන ඒ බුද්ධිල හඳුනා ගන්න වෙන්න පුළුවන්. නමුත් ඒ ඒ කලබල වෙන්නේ ඉස්සල්ලත් හිත තිබුණේ පාදේ සතියනම් මේක අඳුනගත්තට පස්සේ හිත සතියනම් තියෙන්නේ කිසිම බාධාවක් වෙලා නැහැ. ඉතින් ඒක තමයි Taman දැනගන්න ඕනේ. එතකොට මානසිකාරය කැඩිලාද නැද්ද කියලා. ඒ දැකපු කෙනා නිසා හිත නැවත අරමුණට ගන්න බැරි වුණා නම් ගත්තට පස්සේ හිත වික්ෂිප්ත නම් එහෙමනම් හානියක් වෙලා තියෙනවා. නැත්තම් තිබුණු විදිහටම මේ සතියේ සක්මණේ හිත පවතිනවනම් බාධා වෙලා නැහැ. ඉතින් ඒක මේ මූල ධර්ම දැනගෙන මේක වෙද්දී සලකා බලන්න ඕනේ මේ හැලැපිල්ලෙන් පස්සේ පුරුදු පාටම සක්මන් කරගෙන යන්න පුළුවන් නම් ඒකෙන් ඒ කියන්නේ පැහැදිලිවම හානියක් නොවන වෙලා නැහැ කියන ආත්ම විශ්වාසයෙන් ඉදිරියට යන්න පුළුවන්. කර්ණී ස්වාමීන් වහන්සේ යෝනිසමංචකාරය යනු සත්‍ය ප්‍රවැත්වීමද නැත්නම් ධර්මකාරණා මෙනෙහි කිරීමද මේක ඇත්තටම අපි මොනවාද ධර්මදේශනාවට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා මේකේ වචන දෙකක් තියෙනවා යෝනිසෝ කියන වචනය මානසිකාරයයි මානසිකාරය කියලා කියන්නේ සතිය නෙවෙයි සතිය කියන්නේ එක චෛසිකයක් මානසිකාරය කියන්නේ එක චෛසිකයක් මෙතන යෝනිසෝ කියලා සඳහන් කර තියෙන්නේ නුවණින් කියන අදහසෙන් එතන ප්‍රඥාව තියෙන්නේ ඒ නිසා නුවණින් මෙනෙහි කිරීම කියන එක යෝනිසෝ මානසිකාරය කියලා කියනවා සතිය පැවැත්වීම කියන දෙයට එළඹ වාසය කිරීම එහෙම නැත්නම් වර්තමානයේ හිත පැවැත්වීම ඉතින් ඒව දෙකක් චෛසික දෙකක් නැත්නම් ධර්ම කාරණා දෙකක් බබයි මෙතන කියන තියෙන යෝනිසමස්කාර කියලා සතිය නෙවෙයි සතියට සත්‍ය පැවැත්වීමත් එක්ක බොහොම සමීපව ගමන් කරන සාධක චෛතසිකයක් යෝනිසමස්කාර කියලා කියන්නේ ඒක ධර්මය මෙනෙහි කිරීමමත් නෙවෙයි මේ නුවණින් මෙනෙහි කිරීම කොයි දෙයක් තිබුණත් මේ ඒකේ ධර්ම කොටාශ පැත්තට හිත දාලා අධර්ම කියන කොටාශ පැත්තකට අයින් කරලා සුමකට යොමු කරන ගතියක් තමයි යෝනිසමස් කියන්නේ ඒ පතමනසිකාරයේ උපාය මනසිකාරය කියන පාවිච්චි කරනවා. අවශ්‍ය ගොඩක් දේවල් තියේදී උපායෙන් නියම පෙත දැන ගැනීමෙන් තමයි ඕනේ ටික අරගෙන අනිත් ටික විෂිකරන ගතිය තමයි යෝනිසමස් කාර්යයෙන් කෙරෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මනුස්ස හිතක් තුළ වැඩිපුරම හටගන්නේ මාන්නේද මේවා කොහොමද පේන්නේ කවුරු හරි මේ මේ මූලධර්ම ප්‍රශ්න විසඳන්න හදනවා මේක කවදාකවත් කෙලවර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි ඒක මේ ප්‍රශ්න අහනවට විරුද්ධව මම කරන කතාවක් නෙවෙයි මේක මේ භාවනා කරලා තමයි දැනගන්න එකයි තියෙන්නේ. මනුෂ්‍ය හිතක එහෙම හටගන්නේ මාන්නේද කියලා විශේෂ කරන්න බෑ. මේ දෛශික රාශියක් තියෙනවා අවස්ථාවේ හැටියට මාන්නක්කාරයයි කියලා යම් කෙනෙක් කියනවනම් එයාට තියෙන කෙලෙසි මාන්නේ. හැට නිතරම අනුන් සමග සලකා බැලීම, ගලපා බැලීම, ගටා බැලීම කරන එක මේ තණ්හාමාන දිට්ඨි කියන ප්‍රධාන කෙලෙස් තුනේ අන්තිමටම ගැලවෙන්නේ මාන්න කියලා නම් කිය හැකියි. දිට්ඨිය සෝවාන් මාර්ගෙනුත්, තණ්හාව අනාගාමී මාර්ගෙනුත් මාන්නේ අරියත් මාර්ගයේ දක්වාම පවතින නිසා හුඟක් ගැඹුරට තියෙන එකක්. නමුත් හැම වෙලාවෙම ක්‍රියාකාරීව නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක මේ වෙලාව හැටියට අපි ඒ වගේ උත්තරකින් තමයි නතර කරන්න වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පූජ්‍ය අචංචා ස්වාමීන් වහන්සේ කායෝ රහත් මෙහින් වහන්සේ වෙනි ආයේ පොත් කියවන විට ආબોධ වූයේ ඒ සීලම දෙනා ඔවුන්ගේ පුහුණු කාලෙදී ඉතා තදින් කෙලෙස් සමග සටන් කර ඇති බවයි. අචංචා ස්වාමීන් වහන්සේ බීනත් කිරීම පිණිස සෝනක රාත්‍රියේ ගත කළ ආකාරයත් ඒදී වූ සිදුවීම් නිසා ඊට අධික බියක් ඇති වී ඒ උපරිමයට ගොස් අඩවි නැති වූ බවත් පසුව අහසේ පාවෙන වෙන ස්වභාවයක් ඇති බව දක්වා තිබෙනවා. දින ගණන් ආහාර නොදී ශරීරයේ බඩගින්නේ තිබූ ආකාරයත් රාත්‍රී නිදිනවල බමුළු රාත්‍රියම ගත කරමින් පරීක්ෂණ කරලා තියෙනවා. මේවා අත්කලමතාන යෝගයට වැටෙන ලෙස පෙනුනත් ඒන් චිත්ත ශක්තිමත් වෙන බව කෙලස් වලට කෙලින්ම පාර දීමක් කරන බව සඳහන් වෙනවා. මේ ගැන ස්වාමීන් වහන්සේගේ අදහස කුමක්ද? මේක අහනවා නම් අහන තුමේ අචාන්චා ස්වාමීන් වහන්සේ කියන දැන් අහන්නේ ධම්මජීව ආමතුරුන්ගෙන් ඔතන පටලවිලදී. ඉතියානම් ඒ ස්වාමීන් වහන්සේ කියලා දෙයි. ඉතින් ඒක නිසා මේ මේ චීන කඩවල වලට ගිහිල්ලා ජපන් කෑම ඉල්ලන්න එපා. චීන කෑමද කියලා චීන කෑම ඉල්ලන්න. ජපන් කඩේකට ගියොත් ජපන් කෑම ඉල්ලන්න. ඉතින් මේ පොත්වල තියෙනවා තේරුම් අරගෙන ශක්ති ප්‍රමාණය යොදවනවා මිසක් මං මොකද කියන්නේ මම මේ දෙකම කියවලා තියෙනවා දැන් සාහමතුන් එකත් මං කියවලා තියෙනවා ඉතින් ඒක කෙනෙකුට අත්කලමතාන යෝග වෙන්න පුළුවන් තව කෙනෙකුට කාමසුකල්ලිකාන යෝග වෙන්න පුළුවන් ඒ තමන් බලන හැටි ඒ නිසා මේ ගමනේදී මොන බාධකයාවත් ඒක පුළුවන් තරම් ශක්ති ප්‍රමාණයෙන් දරාගෙන යාගෙන යන්න නම් මේ චරිත අපිට මොකද්ද මේ පූර්වාදර්ශයක් කරගන්න පුළුවන්. එහෙම නැතුව මේ අපි දන්නේ නැති ශේෂ්ත්‍යයක්, දන්නේ නැති චරිතයක් එක ඒක අත්තිකිලමතාන යෝගයක් වෙනවද, කාමසුකල්ලිකාන යෝගයක් වෙනවද කියලා අපි හිතන විදිහට පූර්ව නිගමනයක් නැහැ ඕකේ. අවස්ථානුකූල එකක් තියෙන්නේ. ඒ නිසා අපිට වෙන කෙනෙක් වෙනුවෙන් අපිට එහෙම මත ප්‍රකාශ කරන්න යෑම යෝගාවචරයක් වශයෙන් ගැලපෙන්නේ නැහැ. යෝගාවචර නොවී නම් අපි කරන්නේ මොක තමයි. යෝගාවචරයක් වශයෙන් අපිට කරන්න තියෙන්නේ අපිත් මේ ගමනේ ඉන්නේ අපිත් කරලා බලමු. අවබෝධ වෙනකොට අනුන්ගේ කෝකෙතත් Tamange කෙලෙස් වල ලිහීමක් සිද්ධ වෙනවා නම් අපිට මේවා ගන්න තියෙන පූර්වදර්ශ විතරයි. එහෙම නැතුව අංග සම්පූර්ණ 100 100ක් අනුගමනය කර යුතුයි කියලා අදහසක් ගන්න එපා. ගරු ස්වාමීන් වහන්සේ ආනාපානය ආයාසයෙන් නොකළ යුතුයි සඳහන් කළාට පටන් ගැනීමේදී ආනාපානය අල්ලා ගැනීමට හිත යොමු කරන විට එය හිතාමතා කරන කටයුත්තක් ලෙස සිදුවේ. එසේම ආනාපාන දේශ සතිමත් වන විටද ප්‍රස්වාසයක් කළ විට ආශ්වාසයක් අල්ලා ගැනීමට කිසියම් කැමැත්තක් බඳු හැඟීමක් ඇතිවේ. මේ පිළිබඳව අදහස් දක්වන්නේ නම් මැනවි මේකටත් ආයාසය කියලා කියන්න පුළුවන් ඇත්තටම. ආනාපානය අනිකුත් අරමුණු වලින් වෙන් කර ගන්න කරන ප්‍රයත්නය මානසිකාරය ඒක ප්‍රයත්න ඒක ප්‍රයෝගයක් තමයි. ඒක චේතනාපූර්වක කළ යුත්තක් තමයි. ඒකම ආස්වාසේ නතර වෙලා ප්‍රස්වාසයේ එනකම් බලන ඉන්නකොට ඒක මුල දැක ගන්න තියෙන ආශාව නැත්තම් නැවත ප්‍රස්වාසය ගැනීම කැමැත්ත ඒව තියෙන මේ ආශාවක් නැත්තම් ඒකේ චේතනා ස්වરૂපයක් තියෙනවා ඒ මුලදි මුලදි ඒ වගේ තිබුණාට ඒක නිතරම බහුලීගත කරොත් හුරු කළොත් නිකම්ම නිකං අර තමන්ගේ නිදි පොළට ගියාම නිදිමත වෙන්න වගේ ආනපානෙ වාඩි වෙනකොට අනායාසයෙන්ම මතුවෙන්නත් ඉඩ තියෙනවා. ඒ වගේම ආශ්වාසය කල්ලා ගැනීමට කිසියම් කැමැත්තක් වඳු හැඟීමක් ඇතිවේ. ඒක සබකෝලේ නැත්තම් කෝල ගතියක් තියෙන්නේ. කෝඩු ගතියක් අහු වෙනකොට ඒකත් ගෙවෙනකොට මේක කුරුද්දට කෙරෙන්නක් බව. එදිනෙදා පුරුද්දට කෙරෙන්නක් බවට යනකොට තමයි යෝගාවචරයට අනායාසයෙන් භාවනා කරන්න පුළුවන් විශේෂම සක්මන් භාවනාවේදී ඉබේ කරන මට්ටමට යන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මුලදී මුලදී බයිසිකල් පදිනකොට දැඩි ආයාස කරලා අද්දිකින් අල්ලගෙන දඬු කරගෙන පැද්දට පහු වෙනකොට පහු වෙනකොට තනියටක් අතහැරලා යන්න පුළුවන්. බොහොම සැහැල්ලුවෙන් ඉඳගෙන පදින්න පුළුවන් අත් දෙකම අතහැරලා යන්න පුළුවන්. ආන්නේ මට්ටමට යන්න ඉස්සරලා ඒක සංඛ සසංකාරික ගතියක් තියෙනවා මෙහෙවීමක් අවශ්‍යයි හිත යෙදීමක් අවශ්‍යයි නමුත් නිතර නිතර කරනකොට ඒක පුරුද්දට අසංස්කාරිකව සිදුවෙන එකයි මේක යෝගාවචරය කල්යන්න කල්යන්න භාවනා කරනකොට දැනගන්නේ මුලින් මුලින් කරපු ප්‍රයත්න නිසා මුලින් මුලින් කරපු හුරු කර ගැනීම නිසා සිද්ධි කර ගැනීම නිසා පහු කාලයක් වෙනකොට අනායාසයෙන් කරනවා ටයිපිං කරනකොට එහෙම මුලදී පුදුම විදියට මහන්සි වෙලා තමයි අතහුරු කරගන්නේ. ඊට පස්සේ දැන් ওই කම්පියුටර්ස් ගැන කතා කරන ස්ක්‍රීන් එක දිහා බලන්න ගහන්න පුළුවන්. ඒ තරම කීබෝඩ් එක හුරු වෙනවා. හුරු වෙනකන් නම් අමාරුයි. හුරු වුණාට පස්සේ තමන් ළඟ තියෙන කොළේ දිහා බලාගෙන කීබෝඩ් එක දිහා බලන්නේ නැතුව ස්ක්‍රීන් එක දිහා බලන්න ගහන්න පුළුවන්. නමුත් ඒක ඉබේ එන්නේ නැහැ. මුලින් මුලින් කරන වෙලාවේදී ඔතනින් පටන් ගන්න බෑ. කරගෙන කරන යන කොට එන අත්දැකීමෙන් තමයි මේක වෙන්නේ මේ ලියලා තියෙන කාරණාව ඇත්ත. නමුත් දිගට කරගෙන යන්න ඒකට Tamanටම අඩු ප්‍රයත්නයකින් අර මුලින් මුලින් කරපු ගන්න උත්සාහ කරපු ඒක සමතුලිත භාවයේ එකලස ඉබේ ගන්න පුළුවන් තත්ත්වයට එන්න පටන් ගන්නවා. කරු ස්වාමීන් වහන්සේ විපස්සනාදී පවතින සමාධිය සමත ධානවලදී පවතින සමාධියට සමානද අපි ඇත්තටම මේ වැඩමුළුවේදී පුළුවන් තරම් සමාධි චෛසිකය පිළිබඳ එච්චර එලවන්න යන්නේ. පුළුවන් තරම් බලන්නේ සතිය. එතකොට මේ සතියේ තියෙන සතිය වඩන්න අවශ්‍ය කරන ප්‍රධාන ලක්ෂණය තමයි දෙකේදීම සමසිත පවත්තන එක. මේක විපස්සනා එක මෙහිමයි සමතේ මෙහිමයි කියලා වෙන්කරන හිත යොදවනකොට ඒකාන්තයෙන් සතිය ගන්නවා. ඒ නිසා සතියදී තියෙන්නේ හැම දෙයක් කෙරෙහිම සමාන හිතකින් වෙනස්කම් බලන හිතකින් නෙවෙයි මතුවෙන හැටියෙන් ඇති හැටියෙන් දක් ගන්න බලනවා මිස අර වගේ සංසන්දනාත්මක දේවල් වලට යෑම ආධුනිකයට සතිය වැඩිවීමට බාධා කරනවා. ඒ නිසා අපි කරන්න හදන්න පුළුවන් තරම් සතිය පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ඒ අනුව සතියේ ගැම්ම අනුව එන සමාධියට යන්න හදනවා. ඒකත් විපස්සනා සමාධියද සමථ සමාධියද කියලා තෝරන්න බේරන්න යන්නේ. ඒ අතින් බලනකොට මේ මෑත යුගයේ එහෙම සමාධි පිළිබඳව වෙනස්කම් නොකර උගන්වලා රටේ ප්‍රසිද්ධ වෙච්ච ලෝකේ ප්‍රසිද්ධ වෙච්ච ස්වාංශනමක් තමයි ආචාන්චා ස්වාමීන් වහන්සේ ස්වාංශ කවදාකවත් මේ සමත භාවනා මේ විපස්සනා භාවනා කියලාවත් වෙන් කිරුවේ නැහැ. හැබැයි සතිය ගැන හරියට අවධානය කරා. ඒ නිසා මම මේ වැඩමුළුවටත් කියනවා අතුරු පැති වලට මේක අපි යදෙව්වොත් අපිට ගොඩක් විවිධාංගීකරණය වෙනවා. වෙහෙසයි සංකර වෙනවා. ඒ නිසා අපි සතියට මුල් තැන දීලා මේක කරගෙන යන්. එතකොට ඔය තියෙන ගැටලු විසඳනවා විතරක් නෙවෙයි හිතේ මේ විපිලිසර ගතිය ඉන්නේ. හිත වික්ෂිප්ත වෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් සතිය අදා ගන්න. කෞරණී ස්වාමීන් වහන්සේ නාම රූප සහ විඥානය අතර සම්බන්ධය ගැන ටිකක් පැහැදිලි කරනවාද මේවත් මට පේනවා අර එකම රැල්ලට යන්න හදන මේ මූලධර්ම කරුණු වගේක් ගෙදර ඉඳලා ගෙන ආපුවා පෙන්වලා මේකට දාන්න. ඒක නිසා මේක මේ වගේ ප්‍රශ්න වලට මම කරන්නේ අර ධර්ම සක දේශනාවට සම්බන්ධ කරගන්න බලනවා මේ ප්‍රශ්න ਵਿਚਾਰාත්මක වැඩ පිළිවෙලෙදී අපේ අවධානය පිටපැත්තකට යොමු කරවන්න නැතුව ඒ නිසා අපි මේ ප්‍රශ්නේ බලමු ධර්ම දේශනාවට සම්බන්ධ කරගන්න. ගරු ස්වාමීන් වහන්සේ පැවිදි වූ පසු වත කිරීම අත්‍යවශ්‍යද? උදේ හවස වන්දනාවක් සිදුවන්නේම නැතිනම් නමුත් දවසම යෝගාචර ජීවිතයක් ගත කරන මෑණිවරයෙකුට මෑණිවරයෙකු ලෙස මට නිවැරදි උපදේශයක් බලාපොරොත්තු වෙමි. එතකොට වත කියන වචනේ අපේ සාමාන්‍ය කියන යුතුයකමක් වාගේ වතය චොර භාවනාත් වතක් තමයි. ඥාම බුද්ධ පූජාව තියෙනවා, අමදිනවා, තේරම ඔක්කොම වත කියන වචෙන්ට යටත් කරන්න පුළුවන්. උද්‍යාවස වන්දනා සිදුවන්නේම නැතිනම් නමුත් දවසම යෝගාවචර ජීවිතයක් ගත කරන මෑණිවරයෙකුට ලෙස මට නිවැරදි උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඒ ප්‍රශ්නේ කියවිලා නැහැ. මොකද්ද මේ කියන්න හදන්නේ කියලා. නමුත් ලේසි උත්තරයක් තියෙනවා. දවස් පුස්සේම සතියෙන් ඉන්නවනම් වතත් සම්පූර්ණ වෙනවා. යෝගාවචර ජීවිතය සම්පූර්ණ වෙනවා. මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ඒ නිසා මොනවා කරත් සතියෙන් ගතකරනද කෙටියෙන් කියනවනම් ඒ සතියෙන් ගත කිරීම කොහොමද කරන්න කියලා බුදු ගඳ කිලියට කියලා මල පූජා කරත් වැසි කිලියට කියලා මල පහ කරත් දෙකේදිම සතියෙන් ඉන්නවනම් එකම පින. එච්චරයි කියන්නේ. බුදු කිලියට කියලා මල පූජා කරුවත් වැසි කිලියට මල පහ කරත් දෙකම සතියෙන් වෙනවනම් මලේ පොඩි වෙනසක් සිද්ධ වෙනවා එච්චරයි. එනතන් මේ මල කැපෙන එක තමයි වෙන්නේ. ඒ නිසා ඔය මේ සම්ප්‍රදායත් එක්ක වටිනවා මේ ප්‍රශ්න අහන එක වටිනවා. නමුත් යෝගාවචරය තේරුම් කරගන්න ඕනේ අපි මේ වැඩමුළුවේදීම ඉස්සරහින් කරන අතර මේ සතියෙන් ගත කරනකොට ඊට වැඩිය ගෞරවයක් නැහැ බුදුහාමුදුරන් අපිට කරන්නේ. ඊට වැඩිය නැහැ වතක් අපිට කරන්න. ඉතින් ඒකට අර සම්ප්‍රදාන කුල දේවල් එක්ක මේ ගැටලුවක් උතන තියෙන්නේ. ඉතින් ඒක නිසා කරන්න තියෙන උපරිම වත නැත්තම් උපරිම තමන් අතින් කෙන තියෙන බුද්ධ ගෞරවය තමයි සතිය පිටුනේ සතිපට්ඨානේ. ඊට පස්සේ ආය මොනවක්වත් කතා කරන දෙයක් නැහැ. ගාතතර ස්වාමීන් වහන්සේ සමත සමාධිය තුල හා විදර්ශනා සමාධිය තුල පවතින වෙනස්කම් කවරේද? සමත සමාධිය තුළ සිට මිට ධාන මට්ටමේදී ශිචිවිල එනවාද? ඉරියව් වෙනස් කළ හැකිද? ඵල සමාපත්තියක් තුල සිටන විට සංඥා වේදනා උපදිනවාද? පහදා දෙන්න. මම කියන මේ ප්‍රශ්න අපි බැහැර කරන දානේ දානවා. අපි පුළුවන් තරම් බලනවා සතිය වැඩි වීම සඳහා මේ කාලය ගතකරන ඒ සඳහා ධර්ම දේශනා ධර්ම සාකච්ඡා යොමු කරවන්න. නමුත් ඒක විස්තර කිරීමේදී ධර්ම දේශනාවට අදාළ වුණොත් මේ ප්‍රශ්න අපි මේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් අරගනිමු. එහෙම නැතුව මෙව සඳහා වේලාව ගත්තොත් අපිට අර සතිය නිර්වචනය කරන්න තා සතිපට්ඨානයේ පීඨවන තියෙන වටිනා කාලය මේ සංකර වෙනවා. ඒක නිසා ප්‍රශ්න පුළුවන් තරම් අපි අර පළවෙනිම දේශනාවේදී සඳහන් කළ විදිහට හැකිතාක් සත්‍ය කියන මූල කාරණාවට අඩු කරන්න බලන්න. එතකොට මම කියන්නේ අංග සම්පූර්ණ යෝගාවචර ජීවිතයක් ලැබෙනවයි කියලා. නමුත් ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ඍජු පෙතක් පෑදෙනවා. ඉන් එපිට සමාධිය විවිධාසනාව ඔය අල්ලන්න ගියොත් වෙන්නේ මේ සංකරතාමත් වෙන එකයි වෙන්නේ. අර්ථර ස්වාමීන් වහන්සේ මම මට ඊතා ඉක්මනින් පිම්බි මැක්ලිම නැති වී හිසද හිතද නිශ්චල වේ. එසේ පැයක් පමණ සිට නිමි. ඒ අතරතුර වරක් දෙවරක් පමණ හිතවිලි ඇතිවිය. බොහෝ වේලාවක් සිටන විට එපා වීමක් වැනි හිතවිල්ලක් හිතට එන බව පෙනේ. එද නිශ්චලව බලා සිටිමි. නිශ්චලව පසු කල යුත්තේ කුමක්ද යන්න පාදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලමි. ශරීරය තුල ශරීරයේ ගල් ගැසුණක් මෙන් වරකද තව වරක ඉස්සරහට පස්සට වැටෙන්න යන බවද හැඟේ. මේකෙදී මේ ක්‍රියාකාරී තැනක ඉඳලා නිශ්චල වෙන එක, ගොරොසු තැනක ඉඳලා සියුම් වෙන එක, දන්න තැනක ඉඳලා නොදන්නා තැනකට යන එක, පාලනය කළ හැකි තැනක ඉඳලා පාලනය කරගන්න බැරි තැනට යන එක තමයි මේ භාවනා විදි විපස්සනාදී සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ ඒ අතරමැද වැදගත් සම්දිස්ථානයක් තමයි මේ නිශ්චලව ඉන්න එක විවේක වෙන එක උදේකලා වෙන එක එකෙන් අදහස් කරන්නේ හිත කෙලෙස් වලින් උදේකලා වෙලා කෙලෙස් වලින් අයින් වෙලා ඉතින් එතකොට කලයුත්තේ කුමක්ද කියලා අහන සැකය කෙලෙසයක් ඒක නීවරණයක් ඉතින් ඒක නිසා එවැනි තත්වයකට ආවට පස්සේ ඒ කාලයකට පස්සේ Tamanට කෙලෙස් නැති තැනකට එන්න පුළුවන් වුණා විවේක තැනකට එන්න පුළුවන් වුණා කියලා ඒක දිනු කරනවා මිස දැන් මම මොකද කරන්න ඕන කියලා නැති නීවරණයක් හදන්න යන්න එපා ඒක ගෞරවයක්වත් ඥානයක්වත් සදාචාරයක්වත් නෙමෙයි නමුත් අපේ හිතේ තියෙන මේ චපලකම මේ පෙන්වන්නේ වාකාශාවෙන් භාවනා කරන නිශ්චල වෙන්න භාවනා කරනවා නිශ්චල වුණාට පස්සේ අහනවා දැන් මොකද කරන්න කියලා ඒ ධර්මතම අර මූල ධර්මයේ මූල මේ කාරණාව මේ වසාලන ගතියක් තියෙනවා මේකටමයි කෙලස් මේකටමයි ඕන පිරිසුත්ත්වයක් කෙලසන්න පුළුවන් කෙලස් වලට නිසා අපිට අපිට කෙලස් වලට නටන්නදරලා කෙලස් එනකොට දැනගන්නවා මෙච්චර පිරිසුදුකමක් විවේකතනක් ඇවිල්ලා කෙලස් නැත්තරකට ඇවිල්ලා එතනත් සැක පහල කරනවා ශ්‍රද්ධාව කඩා ගන්නවා එහෙම නැත්නම් හිත වික්ෂිප්ත කරගන්නවා. ඒක නිසා අපි කොච්චර වාරයක් උත්සාහ කරන්න වෙයිද? මගේ නිශ්චල බවට ගියාට පස්සේ නිශ්චල බවට සාදර වෙන්න. නිශ්චල බව ලොකු මේ ළඟාවීමක් කියන්නේ. එහෙම නැත්නම් අර ඊගා ප්‍රශ්න අහන නිශ්චල උපසු කල යුත්තේ කුමක්ද? ඊට පස්සේ ආය කලවම් කරන්න කියලා තමයි කියන්නේ. tempat කරගත්තේ ආය අනාගන්න කියතයි. ආය නිශ්චලයේ නටන්න ගියා කියලා එළියට බහලා. ටිකක් අවුල් කරලා ගන්නේ. මේ ඒක නිසා මේ වැදගත් විදිහට මේක ලියවිලා තියෙනවා. මේ ඒක නිසා මතක තියාගන්න තියෙන්නේ චංචලකම ඉඳලා නිශ්චලකට යෑම භවනාවේ ජීවුණක් කියලා. ඒ தત્ත්වය බොහෝ වෙලා ප්‍රශ්න කරන්නේ නැතුව, සැක කරන්නේ නැතුව පවත්වාගෙන යෑමයි කරන්නේ. ඒක මේ යන්න ඉස්සෙල්ලා ඒ தත්ත්වයට එන්න ඉස්සෙල්ලා දැනගෙන ඒකට ලෑස්ති වෙලා යෑමෙන් විතරයි බේරුම් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වුණත් එක සැරේකින් බෑ. දහස්වර කරන්න ඕනේ කරනකොට කරනකොට තමයි තමයි තේරෙන්නේ මේ නිශ්චල බව උපයන්න පුළුවන් රකින්න බෑ. රකින්න බැරි වෙන්නේ මේ අපේ හිත ඒකට নানা ආකාර මේ යෝජනා ගේනවා. කොට පෙරක දොරකම් ගේනවා. ඒ සේරමත් එක කවදාකවත් නිශ්චල වෙන්න බෑ. ඒ නිසා නිශ්චල භාවය හැකිතාක් දුරට පවත්වා ගැනීම සඳහා බොහෝ වාරයක් කරන්න යන හැම වෙලාවකම ඒකට ලෑස්ති වෙලා යන එක තමයි මේ සඳහා තියෙන එකම කෙටි උත්තරේ. ගරුතර හාමුදුරනේ වහන්සේ හාමුදුරන අපන්නක ප්‍රතිපදාව හඳුන්වා දෙන්න අපි ඒකත් කියමු මේ ධර්මදේශනා කරගෙන යන අතර වාරයේදී මේ අවස්ථාව අවස්ථාව හැටියට සාකච්ඡා කරලා බලමු අපි මේ අපන්නක ප්‍රතිපදාවට කොච්චරක් අපේ භාවනා ජීවිතයට අපිට කිට්ටු කරගන්න වෙනවද කියලා. ඊගා ප්‍රශ්නේ ගර්ථරහම්තුන් වහන්සේ ආනාපාන කර්මස්ථානයේ හිත පිහිටවාගෙන සිටීමේදී හුස්මේ විවිධ වෙනස්කම් ප්‍රකට වී දැනෙන අතර එක වේලාවකින් හුස්මේ සියුම් බව හොඳින් දැනේ. ඒ මොහොතේ උඩු අතට වේගයෙන් මෙන් ඇදෙන ස්වභාවයක් ඇති ඒ ඇදෙන ස්වභාවය තුලද ඇතිවීම නැතිවීමද උස්මේ බිඳී යෑමද හොඳින් දැනේ. ටික වේලාවකින් ඒ ස්වභාවයද නැති කී උඩ තලයක පාවෙන ගතියක් ඇති වේ. එහිදී වේදනා සංඥා නොදැනෙන තැනක සිටී. මේ අවස්ථාව ආනාපාන සතියේ කුමන අවස්ථාවක් දැයි පහදා දෙන දෙනු මැන. මේක ඇත්තටම ස්ථිර කරපු මොකද්ද මේ නිත්‍ය තනක් නෙවෙයි භාවනා කරගෙන කරගෙන යනකොට තමන් මේ බාහිර ලෝකේ ඇහැ කන දිවනාසේ රූප ශබ්ද ගන්ධ රස වලින් වෙන් වෙනකොට හිත ඇතුළට නිමිච්ච බවට ඒ වගේම ආනාපානයට සාදර වෙච්ච බවට බොහොම හොඳ ලකුණක් මේක පුළුවන් තරම් තහවුරු කරගන්න කියනවා. ඊගාව පියවරට ඊගාව ගැඹුරට යන්න ඉස්සලා මේක හොඳට පටල කරගන්න කියනවා මේක අර සුසීම සූත්‍ර වගේ වෙයිදී ධම්මඨිතිය කියලා ධර්මයේ මෙහිදින යම්කිසි පටලයක් පටල තැනක් කියලා මේ කෙරෙන්න හදාන්නේ කායනුපස්සනාව ඉවර කරලා නැත්නම් කායනුපස්සනාවේ ශූර වෙලා වේදනානුපස්සනා චිත්තානුපස්සනාවට යන්න වෙන විදිහට කියනවා නම් නාම ධර්ම පිළිබඳව යම් පුහුණුවක් පරිචයක් ඉවර කරලා රූප ධර්ම පිළිබඳව ඉවර කරලා නාම ධර්ම වලට යන්න හිත කල් ගන්න වෙලාව, කල් බලන වෙලාව. ඒ නිසා මේක මේ හැම පරියන්කේදීම ගන්න පුළුවන් නම් අරගෙන පුළුවන් තරම් Tamange මේ අත්දැකීමට සම්බන්ධ කරගෙන හදිට මේ කියනවා නම් මේ අතරමඟ හම්බෙන තානායම් පොලක් වගේ කියලා කියනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් ඔය කඳු නගිනකොට එක දවසකට ඇතැම් 1000කට වැඩිය උඩ නගින්න හොඳ නැහැ කියන එක පාරටම ඇඟට සමබර කරගන්න බැරි වෙනවා. ගොඩක් ඔක්සිජන් මන්දි තත්ත්වය නිසා ක්ලාන්ත වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා හැන්දප්ප 1000ක් ගිය තැන රැක් දෙකක් ඉන්න කියලා කියනවා. ඉඳලා ඇඟ හුරු කරගන්න කියනවා. ඊට පස්සේ ආයෙත් හැතැම් 1000ක් විතර ඉඳලා ඇඟ හුරු කරගන්න ඕනේ. මේ මට්ටම් වලදී හුරු කරගත්තේ නැත්නම් මේ ක්ලාන්ත වෙනවා. වාතයේ තියෙන ඔක්සිජන් අඩු නිසා අන්නේ වගේ නතර වෙන්න ඕන හොඳ මේ සංදිස්ථානයක් නමුත් අර වගේ මෙන්න මෙතනයි මේක කියලා නමක් ගමක් කියන්නේ යෑමෙන් උගාක් වැරදින මිනිස්සු වලට එන්නේ තියෙනවා හොඳ දෙයක් කියලා විතරක් කිය හැකියි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බහිද්ද යනු අනුන්ගේ දෙයක් හෝ බැලීමද නැතිනම් පොදු ධර්මතාවයක් ලෙස බැලීමද කරුණාකර මේ පැහැදිලි කර දෙන මේ නීලා සිටිමි. බහිද්ද කියන වචනය යුගල පදයක එක පැත්තක් අජ්ජත් බහිද්ද අජ්ජත් කියලා කියන්නේ ඇතුළත බහිද්ද කියන්නේ පිට බාහිර කියලා අපි හදාගෙන තියෙන වචනේ. ඒ නිසා මේ අජ්ජත් බහිද්ද කියන දෙක අවස්ථාවෙන් අවස්ථාව හැටියට වෙනස් වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි හරියංකයක වාඩි වෙලා ඇත්තක වහගෙන අජ්ජත් කරගන්නවා තමන්ගේ කය එතකොට අනික ඔක්කොම බහිද්දා වෙනවා. ඒ නිසා බහිද්දාට යන්නේ නැතුව අජ්ජත්තේ හිත නතර කරගෙන කරනවා. එහෙම කර කර ඉන්න ගමන් Tamanට හොඳට පట్టල නම් ආනාපානෙ වැටෙනවා නම් හොඳට තේරෙනවා නම් ඒක වැටෙන්නේ උඩුකය විතරයි කියලා අපි යටිකය අමතක කරලා උඩුකයට හිත ගත්තාම උඩුකය අජ්ජත්ත වෙනවා යටිකයයි සියල්ලම බහිද්දා වෙනවා. ඊට පස්සේ උඩුකයේ තියාගෙන ඉඳලා හොඳට හැපෙන තැන අපි හිතමු වම්නාස්පුඩුවට ගත්තයි කියලා. එතකොට වම්නාස්පුඩුව අජ්ජත්ත වෙනවා. උඩුකයයි අනිත් ඒවා ඔක්කොම බහිද්ද වෙනවා. අන්න ඒ වගේ අජ්ජත් බහිද්ද එන්නේ එන්න ලඟ වෙන්න ලඟ වෙන්න ඒකාග්‍ර වෙන්න වෙන්න අරමුණ පුංචි වෙනවා. හිත විසිරෙන්න විසිරෙන්න ලොකු වෙනවා. ඒ විදිහට මේ අජ්ජත් බහිද්ද සීමාව තමන්ගේ සතිය සමාධිය මට්ටම් වල හැටියට වෙනස් වෙනවා. ඒ නිසා බහිද්ද කියලා කියන්නේ අනුන්ගේ නෙවෙයි බාහිර කියන අදහස. අජ්ජත් අභ්‍යන්තර බාහිර කියන අදහසයි මේකේ ගන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේගේ රිට්‍රීට් එක අහපු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස ඔබ වහන්සේ කියනවා දුක විතරක් නෙමේ සැපෙනුත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා මේ තේරුම් ගන්න අමාරුයි දුක්කම දුක්ඛ සත්‍ය අවබෝධයේට දුක දකින්නම ඕන නේද ඇත්තටම පැහැදිලිවම දුක දකින්න ඕනේ. නමුත් දුකක් ලෝකේ තනිකර හිටගන්නේ සැපක් නැතුව. මේ දෙක යුගල පද දෙකක්. සැපේට සාපේක්ෂවයි දුක තියෙන්නේ, දුකට සාපේක්ෂවයි සැප තියෙන්නේ. සැපෙන්තර දුකකුත් නැහැ, දුකෙන්තර සැපකුත් නැහැ. ඒක නිසා ධර්මයේ තේරුම් ගැනීමට මේ දෙකම අවශ්‍යයි. ඒ නිසා අපිට දුකට පමණක් ඉදිරිය දුක පමණේ දුකින් පමණක් හොයන්න හදන ගමනට අපි කියනවා අත්කිලමතාන යෝගය කියලා. ඒ සැප විතරක් ගන්න සැප මානක් ඇති යොදන්න ගමන කියනවා කාමසුකල්ලිකාණ යෝගය කියලා. ਸਰවත්‍යංශ මේ දෙක මැදි තමයි යන්නේ. ඒ නිසා සැප විතරක් නෙවෙයි දුකත් ඕනේ දුක විතරක් නෙවෙයි සැපත් අවශ්‍යයි. ඒවා එකිනෙකට සාපේක්ෂව වැඩ කරන්නේ. ඒක නිසා මේ තීරුම් ගන්න අමාරු වුණාට භවනා කරනකොට අනන්තවත් Tamanට මේ භවනා අධ්‍යක්ීම් ලැබෙනවා. උදාහරණයක් වශයෙන් නීවරණ ධර්ම දුරු වෙනකොට ඉතී පහළ වෙන ප්‍රීති සුඛ පස්සද්දි චෛ ධර්මය බොහොම සැපයලවන සුළුයි. නමුත් ඒකත් අනිත්‍යයට පෙරලෙනවා. ඒ නිසා ඒකත් දුක් වෙනවා. ඒකත් පාලනය කරගන්න බෑ. දුකත් ওই වගේම. ඒ නිසා දෙකම මේ අවශ්‍යයි සම්පූර්ණ මධ්‍යස්ථ සම්බරේ අවබෝධයක් සඳහා. ගරු ස්වාමීන් වහන්සේ මල් පහන් සුඳුම් පූජාව සහ පිරිත් සජ්ජායනාව යනද භාවනාවේ දියුණුවට උපකාර වෙනවාද අර ගන්ධ කිලිට කියලා මල පූජා කරත් වැසිකිලි කියලා මල පහ කරත් ඉන් දෙකම එකයි. භාවනා කරන්න කියන්නේ දෙක උපකාරයි. මොකද මල පහ කරුවේ නැත්නම් හරි කරදරයක් එනවා මේ ඉන්නගෙන ඉන්න බෑ. ආම වාතේනවනේ. ඒ නිසා ඒකත් මල් පූජාවක් විදිහට සලකලා කරනවා නම් සතියෙන් කරනවා නම් මේ එකකවත් නෑ කොටමඩ. එච්චරයි කියන්න තියෙන්නේ. ඉතින් මේ මේ සතියෙන් තොර වෙන කෙන ප්‍රශ්න අහනකොට මට තියෙන සතිය පොඩ්ඩක් ගෙනල්ලා ප්‍රශ්නෙට දාලා බලනකොට මට ප්‍රශ්නේ කියනකොට මත් hina යනවා සමහරලාට මොනවා කියයිද කියලා මට විශ්වාස නැති ඉඳා. ඒ වගේම මං ඉල්ලා හිටිනවා කරුණාකර මේ ප්‍රශ්න කොරණ කියන දේවල් වල නෙමෙයි මේ සත්‍ය හරහා බලන්න. ඊට පස්සේ අපේ හිතේ ගොජ දාන ප්‍රශ්න ගොඩකට බොහොම සරල උත්තරයක් තියෙනවා. එසේ වනවා නම් ඒ කෙසේ උපකාර වනවාද කියලා කවුරුමින් ඉල්ලා සිටිමි. සර්වචනanse දේශනා කළ තියෙන ඉමල් පහන් පූජා කරන එකක්වත් නැහැ. සතිපට්ඨාන තියෙන උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. මල පහ කරනකොට සිහියෙන් ඉන්නේ ඒක. ඒක පැහැදිලි වචනෙම ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒකයි අපි දැනගන්න තියෙන්නේ මේ දවසේ කරන කටයුත්තේදී කොහෙතිද සතිය පිළිවන්න බැරි. සතිය පිළිවන්න හොඳට ආબોධ කරාට පස්සේ කිනකොට පැත්තකටලා විවේකී බලන්න පුළුවන් කොයි මොහොතේද සතිය පිළිවන්න බැරි කියලා. ඒක මල පූජා කරන වෙලාව වෙන්න පුළුවන්, මල පහ කරන වෙලාව වෙන්න පුළුවන්, සජ්ජායනා කරන වෙලාව වෙන්න පුළුවන්, නැත්නම් පිරිත් කියනකොට බැන බැන ඉන්න වෙලාව වෙන්නත් පුළුවන්. මල කරදරේ මේ කොච්චරක් පිරිත් ඇහෙනවා කියනකොට ඒක සතිය පීඩව ගත්තොත් ද්වේෂය පහළ වෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ නිසා සතියෙන් බලනවා නම් අනිත් එක ඔය මේ මුස්ලිම් මිනිස්සු ලවුඩ් ස්පීකර් බඳගෙන කෑ ගහනකොට බයින්නෝනේ අපි. පිරිත් කියනකොට හොඳයි කියන්නේ. මේ බුරුමේ හත් දවසේ පිරිතක් යනවා. ප ဋ ාණ දේශනාව මේකෙන් පස්සේ කටින පිංකමෙන් පස්සේ හැමතැනම ප ဋ ාහන දේවා. ඉතින් උදේ පාන්දර හතරට නැගිටත් අන්දොස් කිරියා. දවල් 12ට අන්දොස් කිරියා. හැමතැනම කෑ ගහනවා. ඉතින් ඒකකොට හිතෙනවා ඒ පිරිත් කියන තමයි කියන්නේ. නමුත් භාවනා කරන කෙනාට බාධා වෙනවා. නමුත් ඒකකොට භාවනා කරන කෙනා හොඳට සතියකින් ඉන්නොත් Tamanට මේ නිසා ද්වේෂය නැහැටි දැක ගන්න පුළුවන්. ඉතින් ඒක සඳහා මේ සැලකිලිමත් වෙන්න ඕනේ සතිය මේ වගේ වැඩ පිළිවෙලක හිතට අඳුලා දුන්නට පස්සේ සතිමත් වෙන්න බැරි නැත්නම් සතිය පිහිටවන්න බැරි ජීවිතේ කොයි අවස්ථාවකද කියලා. ඒකට පිං පව් වශයෙන් හෝ දඹදිවද ලංකාවේද කියන වශයෙන් හෝ Taman ගෑනුද පිළිරුයි කියන වශයෙන් හෝ Taman පැවිදිද නැද්ද කියනව බලපන්නේ. සතිය වැඩි වීම සඳහා කටයුතු කරනවා නම් කොයි චිත්තක්ෂණයක් උදව් වෙනවා. ඒක මේ බාහිර අපි කරමින් ඉන්න දේවල් මත නෙවෙයි පවතින්නේ මොයි දේ කොයි දේ කරත් කරන දේ මත සතිය පිහිටීමට එකයි ඔය සම්පජඤ්ඤ පබ්බේ ඉරියාපත පබ්බේ සත්වචාන්සේ පෙන්ලා දීලා තියෙන්නේ කොයි දේ අවශ්‍ය කරන හැම කටයුත්තක්ම වර්ගීකරණය කළ නම් කරලා ඒ හැම එකක්ම දැන දැන දක දක කරන්නයි කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ බහවහාම අදාදම සසර දුකින් මිදීමේ අභිලාෂයෙන් මහානදම්පුරණ යෝගාවචර භික්ෂුණීන්ට සාමණේරීන්ට සිල්මාතාවන්ට සීලිය උත්කෘෂ්ඨව ගැනීමට අපේක්ෂා කරන විට මතු ගැටලු කීපයක් මේ සඳහන් කරමි කරුණා පෙරදර විස්තරන්සේ සීක්වා. දායකයන් විසින් පිළිගනු ලබන දාණයෙන් යැපෙන යොපියු නොකරන ලීපක් පවා නැති නිවාසික කැපකරුක පවා නැති ආරාමවලදී දායකයන් විසින් පූජා කරන ලද කිරිපිටි සීනි කෝපි තේ 11 වෙනත් ඊලන්තස වර්ග සකසා ගැනීම සඳහා තමන් ළඟම තබාගෙන Taman විසින්ම හීට් එකකින් වතුරන කරවාගෙන සකස් කරගෙන ගැනීම කැපද එමෙ ද්‍රව්‍ය එදිනදාම කාලවා හෝ පිළිගන්වා ගත යුතුද මේක මේ මේ භික්ෂු භික්ෂුණී විභංගයේ සඳහන් කරලා තියෙන්නේ sannidhikarakey කියලා ගොඩගසාගෙන ගබඩා කර ගැනීමේ දෝෂ ඒකට හේතුව එහෙම ගබඩා කර ගැනීම නිසා වේයන්ගෙන් මීයන්ගෙන් වෙන හානි නිසා සර්වඥාන්සේ ආහාර ද්‍රව්‍ය රැයක්වත් එක රැයක්වත් තමන් ළඟ තබා ගැනීම නොකළ යුතුයි කියලා සඳහන් කරලා තිනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් නිසා සිල්මාතාවන්ට බලපන්නේ ඒ පිළිල කරගෙන වළඳ දැක භික්ෂුන් වහන්සේනවා සාමම්පක්කං අන්තෝ අන්තෝ උත්තං අන්තෝ පක්කං සාමම්පක්කං කියලා කාරණා තුනක්. ඒ කියන්නේ අන්තෝ උත්තං කියලා කියන්නේ තමන්ගේ වසන සීමාවේ කුටි ඇතුළත ආහාර තැම්පත් කරුවා නම් ඇතුළත තැම්පත් කරා කියන දෝෂයට වැටෙනවා. අන්තෝ පක්ඛං තමන් ඉන්න කුටි ඇතුළේ පිසුවා නම් ඇක්චුලි පිෂුවේ මේ වැරද්ද සිද්ධ වෙනවා. සාමාන්‍ය පක්කන් තමන්ම පිෂිනවනම් තමන් පිෂීමේ වැරද්ද දකිනවා. ඒ නිසා ගොඩක් කරාට ඒක මේවා තියෙනවනම් කැපකාර කොටියක තියෙනවා. එතකොට අන්තෝ උත්තන් නැහැ. අන්තෝ පක්කන් තමන්ගේ කොටිය ඇතුලේ පිසින්නේ නැහැ. සාමන් පක්කන් තමන්ම පිසින්න වෙන කෙනෙකුට දෙන්න. ඒකෙදි අපි මේ භික්ෂුණීන් වහන්සේලාට භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට සකස් කළ ආහාර තමයි පූජා කරන්නේ අර ගබඩා කිරීමෙන් වෙන හානිය නිසා. නමුත් ඒ සඳහා හකුරු එහෙම නැත්නම් ගිතෙල් ඒ වගේ දවස් හතක් තියාගෙන පුළුවන් ආහාර ජාති නම් කරලා තියෙනවා විශේෂම ලෙඩ රෝග වලට. ඒ වගේ දේවල් ඇතුළත දවස් හතක් තියාගෙන ඉන්න පුළුවන් දවස් හතෙන් පස්සේ ඒක කැපකාරයෙකුට බාර කරන්න ඕනේ. ඒ දවස් හත ඇතුළත තමන් අරගෙන වල දාන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒව බලපාන බලපාන්නේ උපසම්පදා වෙච්ච භික්ෂුණීන් වහන්සේලාට ඒක නිසා භික්ෂුණීන් වහන්සේලාට මේ දැඩි එක බතකින් වැළඳනවා වගේ එක වේලකින් වැළඳනවා වගේ උග්‍ර මොනවද කියන්නේ දුතාංග වගේ දේවල් නැත්තම් මුගක් වෙලාවට උපස්ථායකයක් උපස්ථායිකාවක් ළඟ තබා ගැනීම තමයි මේ කාරණා අංග සම්පූර්ණ කරගන්න. නමුත් සාමනීරි සිල්මාතාවන්ට ඒක බලපාන්නේ වෙන වෙනත් කැපකරුවක නැති විට ආරාම භූමිය හා සක්මන් වලුවේ තනකොළ වල්පද උදුරා පිරිසුදු කර ගැනීම නුසුදුසුද ඒත් භික්ෂූන්ට බෑ භික්ෂුණීන්ට බෑ ජීවත් වෙන පැලයක් ජීවිතෙන් තොර කිරීම නොකරන විනිශ්චයක් නැත්නම් මේ පොරොන්දුවක් තියෙනවා ඒක නිසා Tamanට පොළොව හැරීම තනකොළ කැපීම ජීවත් වෙන ගස් වලට හානි කිරීම පලනෙලීම ගසර තීටි පළගේ කල ගඩගෙඩි අත ගෑම ඒ වගේ දේවල් කැප නැහැ. එතකොට බුදුන් පුදට වල් කඩා ගැනීම නුසුදුසුද? ඒ සුදුසු නෑ. මේ ශේපාලිකා වගේ ගස්වල තියෙන ඉදිච්ච මල් ගහ හොල්ලලා බිමට වරන පස්සේ අහුල ගන්න පුළුවන්. ඒ වගේ දේවල් මිසක නැත්තම් මල් කැඩීම සඳහා කවුරුරි මේ උපස්ථායකෙක් උදව් කර ගන්න ඕනේ භික්ෂුන් වහන්සේටමකට හෝ භික්ෂුණීන් වහන්සේටමකට බෑ මම නැවතත් කියනවා සාමනීර සික්කමාන සිල්මාතාවන්ට ඒක ප්‍රශ්නයක් නෑ එයත්ෝ ඒවා අතපිලිත වශයෙන් සකස් කරලා පස්සේ භික්ෂුන් භික්ෂුණීන්ට ඒවට සම්බන්ධ වෙන්න පුළුවන් නිසා ඒකෙදී අර මේ රේරුකාණී චන්දිවිල ස්වාමීන් වහන්සේගේ උපසම්පදා ශීලිය පොත එහෙම නැත්නම් මේ සාමනීර බණ දහම් පොත නැත්නම් පොයේ දිනේ කියන පොත්වල සරල විස්තරයක් තියෙනවා. ඒක මේ කියවලා බලා ගන්න ඕනේ විශේෂයෙන්ම භික්ෂුණීත්වය හෝ භික්ෂුත්වය උපසම්පදාත් එක්ක ගන්නවා නම් ඒ ඇත්තෝ මේ වගේ පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනේ මේ සංස්ථාවේ නම් සම්පූර්ණ සිලබස් එකක් තියෙන එක කියවලා වැඩිහිටියෙක් ලව කියවගෙන විභාගයකට ගිහිල්ලා ලියලා උත්තර වලින් පාස් වුණාට පස්සේ තමයි මේ උපසම්පදාව දෙන්නේ මොකද නැත්තම් මේ වගේ දේවල් නොදැනීම නිසා ආජීවයට හානි සිද්ධ වෙනවා සීලයේ මේ කැලල් වෙන ගතියක් තියෙනවා ඊගා ප්‍රශ්නේ තියෙන්නේ මේ ඉංග්‍රීසියෙන් Dear Bhante, why do some people get angry? Easier. and more instance on the same circumstances than others is because of pato, uh, past or present karma that causes their type of individual characteristic. What is the uh, strategy to overcome this uh, monster? within Beckett, if it is uh, because lack of compassion, uh, can or is it because of weak mindfulness practice? Uh, this is uh, kind of uh, expression. See this uh, negative part of the anger or the black side, but you have to understand the whole knowledge in the world is coming out of anger. Without anger, without hatred, without uh, uh, gisting, no knowledge. So therefore, whole worldly knowledge came because you are not happy here. So you wanted to make it better. So therefore you have to hate the present moment, then only you have to think about the better future. So it is coming out of anger. So therefore, whole knowledge never lead to peace of mind. It is ever uh, giving, keep on, keep on gathering the momentum and catching faster and faster. Uh, so you become habitual person hating the present moment. Otherwise, you think you are not progressing. So therefore, knowledge is uh, coming out of hatred. So therefore, anger is not all the way bad this thing. It is a passion, part and partial to renovate your life, to give the freshness to the life. So therefore, uh, it is a perverted form of the desire whenever you have some desire, and if you can't achieve it, and if you feel that agent, that person, that is the what preventing me from that desire, you tend to hate that agent, that person, that situation. So, but you don't see that whole hatred is because your desire to that particular thing. So therefore you have to understand this perverted nature of the anger so therefore, presently, all the mental aberrations and mental diseases are due to anger. But uh, wisdom, the knowledge you appreciate, but you see the dark side of the anger. So therefore, you are in a twisted form. You are pulling into this side to the attraction to the knowledge, but this time uh, hating the anger. So therefore, never at peace. So you have to understand, uh, anger is a kind of energy it has some kind of a good thing also, but as far as it is under control. So therefore, in order to overcome this monster, uh, basically not the compassion, it's a matter of loving kindness or friendliness, nothing but to the friendliness to the present moment. Whenever you feel uh, the present moment is full of everything, and if you have the proper understanding or proper uh, view, you can see this uh, present moment is already here and it is everything. So therefore, moment you hate it, moment you misunderstand it, th that is the uh, mechanism, the anger to happen, the, the, the hatred to happen. So therefore, uh, two way. One thing is be uh, uh, develop the loving kindness. Second thing is try to be here and now. Both of them, uh, in long term, loving kindness, it is a temporary business, but mindfulness, being in the present moment, even though it is taking long time and uh, the, it's very difficult to practice, but it's going to get rid of anger for um, non-returnable way. So therefore one has to really understand uh, the pros and cons uh, of this uh, mental factor called anger or uh, irritation. And uh, But this uh, question appear, it sees only the negative or dark side of it. But I would like to present, there, there are some creativity, some energy, some vitalization through the uh, mental factor called anger. So therefore in vipassana, uh, you are not trying to angry with anger. So writing an essay on the anger as a destructive uh, emotion, Mr. Mm, Thurman he has told, may I, I, may I never be angry on anger ever. That is what he started. His preface he says, I will not, I must not be angry with the anger, Never. More and more you become angry with the anger, you are uh, feeding more and more thing. Or Achandram, he says that uh, there was a monster, it is eating the anger. So therefore one day he wanted to go into the palace when the king was absent. So the, from the guard onward, everyone start fighting. More and more anger happens, he start feed it. Ultimately he became very big, powerful, and no one can get rid of it. And when the king is coming, all the palace has been overpowered because he is so much fed, so much treated. So when the king comes, he is so powerful, he go and ask him, and he came to know, why he went there and with the full of loving kindness. So how are you? I was waiting for you, so why you? Why you were so you late? I, you have come in the wrong time because I was not here. So why don't you uh, share with me? And ultimately, losing the anger started to shrink down ultimately he has taken and thrown away from the window and the anger has gone. So wrong thing what we do is, uh, we feel that we angry with the anger as the good thing. So try to love, try to be good terms with anger. No more anger can disturb you. So that can happen only uh, when you are ready to see things as they are. When the anger happens, see, because so far you have been fertilizing it, so far you have been feeding it in terms of the progress, in terms of uh, uh, try to you. No creativity without anger. Anger is the real source for the creativity to happen. So that therefore, for our human, the present generation, Hitler was the, the best person created so much of scientific products. After Hitler, no more creative. Only we are still using Hitler's uh, creative ideas. Because he was so merciless. Killer. And the medical science came up. The warfare, weapons, foods, everything came out of because full of anger. So therefore daily we teach our children 8 hours how to be angry. In the old schools, That you are the one writing the question. Uh, you are teaching in the schools. So, compete each other. The education. Be creative. Uh, be productive. So where, from where this energy comes? Everything is agitated through anger. So be careful uh, whenever you're going to get uh, the worldly knowledge, it's, it's, it's merely it is coming out of this anger. So therefore, one has to be very fair in dealing with anger. Basically, not to be angry with the anger, then only you can see the beginning, the middle and the end of the anger. And then you can see there's no difference between the anger and the desire. They are the same, uh, two sides of the same coin. හොඳයි අපේ ලිඛිත ප්‍රශ්න නම් එච්චරයි. ඒක නිසා තව අපිට යොදාගත්ත කාලේ තව වෙලා විතර තියෙනවා. ඒ නිසා මේ තම තමන්ගේ භාවනා වලට ආධ්‍යාත්මික ජීවිතයට අදාළ වෙන මොනවාරි සාකච්ඡා කරලා උත්සාහ කියලා තියෙන ප්‍රශ්න ප්‍රකාශන තියෙනවනම් අත්මා කළ ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටියා. ගැන නැගලා තිබිච්ච ප්‍රශ්නයේදී උපසම්පදා භික්ෂුණීන්ලගෙන් ඒ වගේ වරදක් සිද්ධ වෙනවා නම් ඒක සීලේ පළුද්දක් වෙලා ඉදිරියට යාමට බැරි වීමක් තියෙනවද වෙනවද මාගේ ඒක ඇත්තටම පචිත්‍ය ආපත්‍ය සිද්ධ වෙනවා ඒ ආපත්‍ය ඒ කියන්නේ වැරද්ද සිද්ධ වෙනවා ਸਰවචනාංශ විචින් එකක් එකක් ආශාව නිසා තමන්ට කැපෙන දේවල් ළඟ තබාගෙන මේක දෙක ਸਰවඥාන්සේ පනවලද නීතියක් උල්ලංඝනය කිරීම දෙක. ඒක වැරදි දෙකක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා තියෙන පිළියම තමයි ඒ වෙච්ච වැරද්ද කටට කියලා ඒ බඩු තමන්ගෙන් එයාගේ උපදේශ මත අයින් කළ දැමීමට පස්සේ හරි. ඒකෙන් පිළියම් කරන්න පුළුවන්. නමුත් පිළියම් කරුවේ නැත්නම් නිදා ගන්න රැයක් පාස එන්න එන්න එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට බුදුහාමරණ ඩකී කරවීම සාය වගේම මේ පොඩි දෙයකට මෙච්චර මේ ඇලීම රාගේ දෙක සිද්ධ වෙනවා. ඒක සඳහන් කරලා තියෙනවා මේ වේදය රජ්ජුරුවයි කෝරවිය රජ්ජුරුවයි මම හිතන්නේ. දෙන්නම කතා වෙලා මේ පැවිදි වෙනවා. රජසපත හැරලා. ඊට පස්සේ ඒ දෙන බොහොම නියතමානී ජීවිතයක් ගත කරනවා. ඊට පස්සේ කෝරවිය වෙන්න චාන්සර් මට මතක වෙනවා මොකද්ද කියලා. ඒ රජ්ජුරුව තාපස වුණාට පස්සේ එයාගේ මල්ලේ ලුණු ටිකක් තියෙනවා. කියා කියනවා මට මේ කැලියට වැදුනට පස්සේ ලුණු හොයන්න බෑ. ඒ නිසා මම ගඟට ගමට ආවම ලුණු ටිකක් තියන්න පාවිච්චි කරනවා කියලා. ඒකට වේදේ රජුරෝ අහනවා උඹ ඔච්චර රාජ්‍ය කතාරියාවේ ලුණු ටික අතාරින්න බැරිද කියලා. ඔච්චර රාජ්‍ය කතාරියා මුතු ලුණු ටික අතාරින්න බැරිද කියලා. ඉතින් ඒ වගේ අපි අර ඒ රාජ්‍යයක් දුන්නට වගේ මොකක් හරි කොනකින් අල්ලනවා. ඇල්ලුවට පස්සේ අර රාජ්‍යත් හරි මේකත් හරි ඉතින් ඒකට මැරෙන්න හදනවා. ඊට පස්සේ ඒක ඔප්පු කරන්නයි බොරු කරන්නයි নানা ආකාර ප්‍රශ්න. ඒක නිසා හැම වෙලාවෙදීම ඒකේ තියෙන ඒකට පිට කෙනෙක් ඒ වැඩේ කරනවා නම් කොහොමද? ඒ වගේම ඒක නැතුව ජීවත් වෙන්න හදන එකේ තියෙන ආදීන වාස්වාද ඒව පිටිබඳව සම්පූර්ණ ධර්මානුකූලව බලනවා මිසක් විනීම පමණ බලලා බෑ ධර්මානුකූලව බලන්න ඕන ධර්ම ඉස්සරකටම කල්පනා කරලා බැලුවොත් තේරෙනවා මේ පොඩි දේ තමයි නමුත් ඒකට තියෙන බැඳීම අතින් බලනකොට පොඩි දෙයට බැඳීමත් බැඳීම ලොකු දෙයට තියෙන බැඳීමත් බැඳීම. අච්චර ලොකු ලොකු දේවල් අතහැරලා මේ පුංචි කාරණාවකට ඒක වැරද්ද කරන එක එකක්. දෙක ඒක සාධාරණීකර කරන්න කරන්නේ කරන්නේ ලෝකේ නැති වරු තේරම කියන. අර පොඩි දෙයට. ලොකු ඒ කියන්නේ අලි හොරකම අල්ලන්න පුළුවන් මැණික් හොරකම තමයි අල්ලන්නේ. සියන්නිකාය කරන්නේ අලි හොරකම රාමජනිකාය මැණික් හොරු. අල හොරකම අල්ල දෙන්නේ. අලි හොරු කියලා කියන්නේ සියන්නිකාය හැමෝටම කියන්නේ අලි හොරු කියලා. රාමජනිකාය හැමෝටම කියන්නේ මැණික් හොරු කියලා. ඒ ඉනේ ගහගෙන හිටියත් ඒත් ඒකම තමයි. ඒකට මේ අවස්ථානුකූලව මේ වගේ අවස්ථාවක් આવොත් අතහැරීම ඒක නොකර නෑ අපිට කැපකාරයෙක් ඉන්නවා නම් නැතිනම් කැම්පකාරයක් නැත්නම් ඉතින් ඒක තමයි ඒක කියන්නේ අපිට ඒක තියාගැනීමේ රාත්‍රියේ ගබඩා කිරීම ගබඩා කිරීම සිද්ධ වෙන්නේ අර සත්තාකාලික දේ සඳහා නෙවෙයි මේ ඒවට කියන්නේ මේ මේ කාලික ආහාර එහෙම නැත්නම් මේ ස්ටේපල් ෆුඩ් කියලා කියන්නේ ප්‍රධාන ආහාර ඒව ගබඩා කර තැබීම තමයි තියෙන්නේ දැන් මිෂන් වනේ කරලා තියෙන්නේ ඒකට වෙනම ප්‍රකාර කාමරයක් තියෙනවා වෙනම කැපකාරයෝ ඉන්නවා ඒක නඩත්තු කරන්න ස්වාමීන් වහන්සේ නමක් ඒක බලනවා. නමුත් ඒක කැපයි. හැබැයි කැපකාර කුටි. ඒ කැපකාර කුටි කියලා කියනවා කප්පියකාර කුටිය. ඉතින් ඒක අර තණ්හාවම තමයි තණ්හාව තමයි විනය අනුකූලව කරන්නේ. දැන් සත්තු මරනවා සැන්ටි බෝට් කියලා. එයා ඇවිල්ලා සීල් ගහලාගෙන මේ සතා සත්‍ය සම්බන්ධයි කපල මරපල දඩයන් කරලා ගන්නව නෙවෙයි. ඉතින් ඒවට කියනවා විනය කියලා. ඒ බුදුහාමර ඇඳපු ඉර දිගේ ගිහිල්ලා කරන්න පුළුවන්. මේ ඒක ප්‍රසිද්ධයි. ඒකට දායකයා දන්නවා දෙන කෙනා මේ ආමතුරු තියාගෙන ඉන්නවා කියලා ඒක හැංගිල්ලක් නෑ. ඒ වගේම වෙන සංඝයාත් දන්නවා වෙන ස්ථානයක දන්නවා කැපකාරයක් දන්නවා. ඕනම වැරද්දක් හෙලි කෙරුවට පස්සේ ඒකේ බරපතලකම අඩු වෙනවා. වැරද්ද වැරද්ද දඬුවම් බරපතල වෙන්නේ වැරද්ද කරලා හංගන්න කියන. හෙලි කිරීමෙන් එයාගේ දුර්ලභකම පේනවනේ. නැත්නම් නැතුව බෑ. නැතුව බැරි කම නිසා බුදුහාමර කියලා තියෙන ක්‍රමයට ඒ විනය අනුකූලව වැඩ කරගෙන යනවා. ඉතරයි සම්නන්ද. දැන් ඒ විනය නීති ඒවා අදාළ වෙන්නේ භික්ෂුණීන් වහන්සේලාට හෝ භික්ෂුන් වහන්සේලාට උනත් සාමණේරින්ට සිල් මාතාවන්ට ඒක අදාළ නැති උනත් තමන්ට රැක ගන්න පුළුවන් නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඒවට ඒ දුතාංග වශයෙන් දකින්න පුළුවන්. ඒක හැම වෙලාවෙම අගය කරනවා. නැන්ට හැකියකි වෙලාවේ අතහැර දැමීම කරනවා. පුළුවන් තරම් ඒකට නිදහස මේට නිදර්ශන වෙච්ච සිද්ධි සිද්ධි වෙච්ච සිද්ධි අනන්තවත් තියෙනවා අපේ මේ මේ අටුවා කතාවල. ඒ නිසා මේ සාමනීර සාමනීරී ඒවා කියවලා බලලා ශක්ති ප්‍රමාණය ලෑස්ති වෙනවා. මොකද සාමනීර කියලා කියන්නේ භික්ෂුන් වහන්සේගේ පුතා කියන එක. එයා කවදාද භික්ෂුවක් වෙනවා. භික්ෂුවක් වෙන්න අතරමැද කාලේ මේ සාමණේරව ඉන්නේ. හැමදාම සදාකාලික සාමණේරකමක් නෑ. ඉතින් එදින්න යන්න නම් දැන් මේ ඉඳලා හැඟුම් හොඳ හැරලා බෑ එන්න එන්න එන්න ඒ අදාළ පුහුණු වීම කරන්න ඕන. භික්ෂු සාමණේර සාමණේරීනු භික්ෂු භික්ෂු භික්ෂුණීන් වහන්සේලා වගේම එතෙන්ද යන්න පුහුණු කරනවා. ස්වාමීන් දැන් රත්න සූත්‍රයේ කියනකොට තියෙනවානේ මේ කිංච අපිසෝකම්මං කරෝති පාපකම් කියන ගාථාවේ ඒකේ කියනවා නේද අබ්බෝ සෝතස්ස ප්‍රතික්ෂාදහින ඒකේදී සයනස සංගරත්නේ ගුණනේ කියන්නේ එතනදී මේ සෝවාන් කෙනෙක් අතින් මේ එහෙම වැරද්දක් වෙන්න පුළුවන් සයනස සාමාන්‍ය වැරද්දක් වගේ ඒ වගේ තත්යකට නැකෙනෙක් තින් වෙන්න පුළුවන්ද? එතනදී මොකද සයන්ස් කියන්නේ? ඒ ඒකට තමයි ඔය ගාතාව මේ උද්දුත කරලා පෙන්වන්නේ භික්ෂු ගුණ වශයෙන් සඳහන් කරන්නේ ආර්ය භික්ෂු ගුණ. සෝවන් වෙච්ච ඇත්ත ගුණ. සෝවන් වෙච්ච ඇත්තන්ගෙන් වුණත් යම්කිසි කම්මං කරෝති පාපකං කායේන වාචා උද්දචේතාව. යම්කිසි කර්මයක් කයෙන් වශයෙන් හෝ හිතෙන් සිද්ධ වෙනවා. සිද්ධ වුණාම පෘථග්ජනයක වසාලන්න උත්සාහ කරන අතර සෝවාන් වෙච්ච එකනට එයාට හෙලි නොකර බෑ. වැසීමේ හැකියාව නැති වෙනවා එයාට. අබම්බයි. අබව්‍ය වෙනවා. තෝ පටිච්චාදාය වසාතැබීමට අබහුවිය වෙනවා. ඒ වහාම ගිහිල්ලා කෙනෙක් ළඟට හම්බෙලා කියනවා මෙහෙම දෙයක් උණයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ එයා කරනවට වැඩිය කෙරෙනවා. එහෙම නැත්නම් තව කෙනෙක් හිතනවා කරයි කියලා. කොස්සරණ අතු ගන්නකොට සතෙක් මැරෙනවා. අතු ගන්නේ සතෙක් මරන්න නෙවෙයි. මරුණාට පස්සේ අනික් මිනිස්සුත් මේක දකිනවා ඒක හොඳ නැති නිසා එයා ගිහිල්ලා තව කෙනෙක් ගාඩ ගිහිල්ලා කියනවා මෙහෙම අය ඇති මෙහෙම සතෙක් මරුණා එහෙම නැත්නම් මේ වචනයක් කතා කරා එයාට ඒක විෂ වෙලා නැත්නම් ක්‍රියාවක් කරලා තව කෙනෙකුට හානි වෙලා ඉතින් එතකොට මේ ඒක හෙලිකිරීමෙන් සමාජ තත්ත්වෙ පිළියම් වෙනවා ඒ වගේම සදාචාරයක් රැකෙනවා ඉතින් ඒකට ආදර්ශයක් පිණිසයි කෙරෙන්න කරන්නත් ඉඩ තියෙනවා ඒ මොකද දෘෂ්ටිය විතරයි තාම නැතිලා නැත්තේ ඉවර වෙලා තියෙන්නේ රාගයේ තියෙනවා මාන්නේ තියෙනවා ඒ නිසා ඒ නැතිවෙච්ච දෘෂ්ටියට අදාළ අකුසල් කෙරෙන්නේ නැහැ. අවතර ඉතුරුලා තියෙන රාගයට සාමාන්‍යයට සාපේක්ෂ අකුසල් සිද්ධ වෙන්නේ ඉඳී තියෙනවා. අපාගාමී අකුසල් වෙන්නේ නැහැ කියන එක විතරයි කියන්නේ. අපාගාමීව අනන්තරිය වෙන්නේ නැහැ. අනින් මෙපිට තියෙන දේවල් වෙනවා නමුත් අපි කල්පනා කරන්න ඕනේ ඒ පුද්ගලයා අතින් මොකක් හරි කායික වාචසික දුස්චර්ය සිද්ධ වෙනවා. බලන් ඉන්න මිනිස්සයා මෙයා කර ද්වේෂයෙන් බලනවා නම් එයා ඒ වැරද්ද ලොක් කරලා තමයි දකින්නේ. ඒකට චෝදනා කරනවා මේ වගේ චර්චාවක් ගත කරන අනුන් දෙනේ කාලා ජීවත් වෙන උඹ අතින් මෙන්න මෙහෙම දේවල් සිදු වෙනවා කියලා චෝදනා කරනකොට මේ පුද්ගලයා තමන් සෝවන් වෙලා ඉන්නවනේ මේ චෝදනා කරන කෙනාගේ හිත හැදෙන්නත් එක්ක තමයි කටයුතු කරන්නේ මායතින් මේ විය යුතු නෑ කියලා නෙවෙයි සිද්ධ වෙච්ච දේ. මට ප්‍රසිද්ධිය සමාව ගැනීමක් වැරද හෙලිකිරීම නැත්නම් පාපොච්චාරණයක් කරන්න පෙළඹෙනවා ඒකෙන් හම්බෙන ආනිසංස වැඩි නිසා. පාපොච්චාරණ පෙළඹෙන ගතිය වැඩි. ආනාපාන සතිය ටිකක් දුර ගියාට පස්සේ භාවනාව ගැඹුරු වගේ වෙනවා කියලා හිතුවහම ආනාපාන සතිය සංසිඳුනහම මේ රූප ධර්ම ඉඳන් නාම ධර්ම වලට මාරු වෙන තත්ත්වෙදී වේදනා සංඥා වගේ ඇතිවීම නැතිවීමත් බල බල ඉන්නකොට නැවත වරක් රූප ධර්ම අතරින් හතර මතුවෙන්න පුළුවන්. ඇත්තටම ඒකට තමයි බුදුසජාණන්සේ උත්තර දීලා තියෙන්නේ අර සීලපතිත්ථයනෝ සපඤ්ඤෝ ඒකද පිළිවෙලේ තියෙනවා. අපි මේ රූප කියලා අල්ලාගෙන හිටියට අපිට අහුවෙන්නේ රූප සංඥා විතරයි. ඉතින් ඒක නිසා දැන් අපි මේක අත ගන්නකොට මේක අත ගැටෙනවා තේරෙනවා මේ රවුම් බව ඔක්කොම තේරෙනවා නමුත් අපි මේක අන්ධකාරය අත ගන්නවා නම් අපි මේටදී වෙනස් අත්දැකීමක් ලබනවා හීනෙන් මේක අත ගන්නවා නම් ඇස්ත අරගෙන අත ගන්නවා වගේම අත්දැකීමුත් ලබනවා නමුත් ඒක ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ රූපය නෙවෙයි අපි අත ගන්න අපිට සම්බන්ධ වෙන රූප සංඥා. ඉතින් ඒ නිසා කායනු ආනපාන සතිය ඇරෙන කායනපසනා ගෙවෙනකන් අපි රූප සංඥාවද රූපෙද කියලා වෙනසක් ඇති කරන්නේ අපි දෙකම එකයි කියලා බාර අරන් තිනවා. නමුත් එතෙන්දී නාම ධර්ම මට්ටමට ගියාට පස්සේ ඒ හිතේ තාම රූප සංඥා ඉතුරුලා තියෙනවා. ඒතරේ රූප සංඥා මත වෙනකොට හිතෙන් ඒක රූප වගේම තමයි පෙන්වන්නේ. හිත කියවන්නේ රූප වගේ තමයි. නමුත් පේන්නේ රූප සංඥාව හරියට හීනෙන් අපිට පරණ දැකපු දෙයක් පේනකොට ඇත්ත වගේලා පේන්නේ. හීනෙන් අපි ඒක බුද්ධි විඳින්නේ සත්‍ය කියාගෙන. ඒ මොකද අපේ හිතෙම ආපාන දේ. ඒකට ගියාම අපි රූප ධර්ම තමයි ඒක සම්බන්ධ වෙන්නේ අපේ ජීවිතේට සංඥා ස්වරූපේ. රූප සංඥා ස්වරූපේ නැත්නම් රූප වේද විඳීම් ස්වරූපේ. ඉතින් ඒ අනුව බලනකොට මේ සර්වචනාංශේ ප්‍රතිපත්ති වශයෙන් කියනවා මේ ලෝකේ තියෙන හරියක් තියෙන්නේ රූප සංඥා විතරයි. රූප සංඥා නැතිනම් රූපේ නැති වුණා වගේ. රූප සංඥාව තියෙනකොට තනං ගන්න ක්‍රමයගේ ක්‍රමයේ හැටියට රූපයක් තියෙනවා වගේ. ඒ නිසා ඒ වෙලාවේ මතුවෙන දේවල් මනෝමයයි. මනෝමූලික දේවල්. නමුත් ඒ පුද්ගලයා මේක සත්‍ය අතගෑ හැකි රූපයක්ද එහෙම නැත්නම් හුදු මනස විසින් නිකුත් කරන ලද සංඥාවක්ද කියන දෙකෙන් හරියට මේ පැත්ත මේ පැත්ත මාරු වෙනවා. දෙක එකක්වත් ස්ථිර නැහැ. concept එකක්ද reality එකක්ද කියන එක අල්ලගන්න බැරි වෙනවා. ගොඩාක් අල්ලනකොට පේනවා මේක මේ භාවනාදී පෙන්වන්නට හැමදාම ජීවිතයට බලපාන ප්‍රශ්නයක්. අපි දකින හැම දේවල්ම ලෝකේ තියෙනවද? ලෝකේ තියෙන හැම දේවල්ම අපිට පේනවද? එහෙම නැත්නම් මේ තියෙන දේවල් වලින් අපිට ඕන දේද අපි බලන්නේ? What you see that you are. ඒ සෙල්ලමේ මේ කාපට් එකේ යට යාන්ත්‍රණය සර්කිට් එක පේන්නේ කායනපසන නතර කරලා අර වේදනා සංඥාවලට එන්න දෙන්න. එනවා එන ටික ටිකක් ගොජ දාගෙන එනවා. එනකොට ආයෙත් රූප පේනවා වගේ. ආයෙත් මේ හිතවිලි එන්න වගේ, ශබ්ද වෙන්න වගේ එක එක එක එක පැති වලින් එක එක කනට සමහරට රූප සමහරට වේදනා සංඥා සංකාර මොකක් හරි එකක් ගොජ දානවා. ඉතින් එතකොට අදිමානසික බලවේග කියලා එක්ක හිතනවා. එනත හොඳම જાති පිස්සු කියලා හිතන්න පුළුවන්. පිස්සු හොඳ එක. ওই දෙක අතර මැදට යනවා. ඉතින් එතෙන්දී සද්ධාව නැත්තම් එතෙන්දී මේ පෙර පෙරදක්ම නැත්තම් අදිමොක්කේ නැත්තම් මේ මිනිසයා ඉන්නේ හරිම අසරණ තැනක. කිසි කෙනෙකුට කොට ගන්න බැරි තැනක ඉන්නේ නිසා එතෙන් යන්න ඉස්සලා සීලෙක පිළිටන්න ඕනේ යන්න ඉස්සලා සද්ධාවක් තියෙන්න ඕනේ. මෙතන ගියාට පස්සේ දැනගන්න මෙතන උපක්ලේශ රාශියක් ඉදිරියට ඉදිරියපත් වෙනවා. ඒක පිළිබඳව මේ ලෑස්තියකින් ගියොත් අති අර්ථකථනයක් දෙන්න පුළුවන්. නැති වුණොත් එක්ක රහත් උනායි කියලා හිතනවා එහෙම නැත්නම් පිස්සු වටනයි කියලා හිතනවා. ඉතින් මේ දෙකේදී දෙකම එකයි. එතන ගියාට රහත් උනත් එකයි පිස්සත් එකයි. ඉතින් අද තියෙන ලෝකෙ දිහා බලනකොට හරීම පිරිසිදුයි. ඔක්කොමලා අයිතිවාසිකම් කියන්න හදාන්නේ ඔතෙන්ද ගිහිලා ඉන්නේ විහිළුවක්ම නෙවෙයි. මේ මිනිස්සු යම් තැනකට භාවනා කරලා තියෙනවා. භාවනා කරලා තමන් පිළිබඳ අධි탁ෂීරුවටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ කවුද නැහැ කියන්නේ? මොකද අනික් කටියට වැඩිය දැන්නවත් භාවනා කරලා දිනිත ඒ කට්ටිය කියන කතාවල් වලින් පිරීලාද? කාටවත් ඕක පන්න නැතුව යන්න බෑ හැබැයි. ඔතෙන්ද ඇවිල්ලා ඊතර තියෙන මේ අනිශ්චිතතාවය හරහා හොඳ සද්ධාවකින් නැවත නැවත තමම අව탁සීරණපත් කරමින් මේ වෙලාවේ රූප නැතුනට රූප සංඥා රූපයක්සේ ක්‍රියාත්මක කරනවා. වේදනා මාර්ගයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා ඒ සඳහා හිතට රූපයක අත්දැකීම ලබා දීමට රූප තිබිය යුතුම නැහැ. රූප සංඥාව පෙන්නිල්ලෙන් රූපයක් බව ඇති කරලා දෙන්න පුළුවන්. ඊට පස්සේ මම හිතනවා වෙන කෙනෙකුටත් මවන්න පුළුවන් තත්ත්වයක් ඇති කියලා. තව කෙනෙකුට රූප සංඥාවක් මවලා දෙන එක. තාගේ මනසකට රූප සංඥා ප්‍රොජෙක්ට් කෙරුවොත් ඉතින් මේ මනසට රූපයක් දකිනා වගේ හිතා ගන්න. ඒ නිසා තව මනසකට බලපෑම් කරන්න පුළුවන් தත්ත්වේ තව වැඩි වෙනවා ඉන්නේ. තමන්ට බලපෑම් කරන්න පුළුවන් தත්ත්වෙම අනිත් මනසක් උනත් වශී කරගන්න පුළුවන් වෙනවා මේ මේ නොකරන ලද දෙයකින්. යුක්ත බලවේග හරහා. ඒ නිසා ඒක පහු කරන්න ඕනේ මේ අඩු ගානේ Tamanට අදාළ කොටස පහු කරන්න ඕනේ පළවෙනි මාර්ග ධානයවත් ලබන්න. අවත ආඩු තක්සීරුව කියලා කියනවා. ඒ වගේ මේ පාර යනකොට මේ වගේ එක පැත්තකින් කොහෙන් හරි ගොජ දෙමිල්ලක් එනවමයි කියලා බලාපොරොත්තු වෙනවා. යකා යන්න නම් බිල්ලක් ගන්න. එක්ක නර බිල්ලක් නැත්තම් රූපෙට රූපයක් නැත්තම් සව් බිල්ලක් මොකක් හරි ගන්නවා. ඉතින් එහෙම උනේ නැත්තම් දැනගෙන යන්න. එනකොට බලා ගන්න ඕනේ මෙතෙන්දි බුදුන් අදහගන්න මිනිස්සු රවට්ටන්න යන්නත් එපා තමන් අදි탁සීරෝට යන්නත් එපා එහෙම නැත්නම් මේ මේ එන දේවල් ප්‍රතික්ෂේප කරන්නත් එපා එතකොටත් ප්‍රෝග්‍රස් එකක් නැහැ මේක හරහාම යන්න ඕනේ මේක මේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකක් තියරි එක පාස් වුණාට පස්සේ ටෙස්ට් එක කරනවා වගේ තත්ත්වයක් තියෙනවා ගොඩක් වෙලාවට මේ ඒ වකවානුන් කලින් ගැටි හෝ ඇවිත් දේවල් නෙමෙයි නිකන්. එතකොට තමයි ගොඩක් අර මිස්ටික්ස් ගතිය වැඩි වෙන්නේ. තමන්ට අදාළ දෙයක් නම් හිතා ගන්න පුළුවන් මේ වෙලාවේ මෙහෙම වෙන්න පුළුවන් කියලා. නමුත් කිසියම් සම්බන්ධයක් නැහැ. සංසාරේ අවුරුදු ආත්ම ගානකට ඉස්සෙල්ලා සම්බන්ධ වෙච්ච දේවල් අනුසය වශයෙන් ඇවිල්ලා ඒ බීජ මේ වෙලාවේ පැලවෙන්න ගන්නවා. ඒක නිකන් මේ ඔය අපිට මේ සීඩ්ස් ගැන උගන්වනකොට කියනවා හම්බෙලා තියෙනවායි කියලා ඒ යවක ගලක් හැර තිබුණ නෙළුම්කට අවුරුදු 5000කට පස්සේ කොටගත්තට පස්සේ පැලවිලා. මොකද ඒවා මේ වයබිලිටි එක තියෙනවා අන්තිම වේලිලා තියෙන්නේ උච්චර දෝ කාලයක් තියෙනවා. තියලා ආයෙත් එත හම්බෙච්ච ගමන් පැලවෙනවා. ඉතින් ඒ අතරමැද මනුස්ස ආත්ම પરම්පර ගාන ගිහිල්ලා ඒ අර මේ මොකද්ද කියන්නේ ක්ෂීණ භාවයට පස්සෙච්ච බීජ තියෙනවා. ඒ වගේ තමයි කර්ම බීජයක් තියෙනවා. දැනට පිටින් අරමුණ එන්නේ නැත්තම් තියෙන අරමුණොත් එන්ටර්ටේන් කරන්නේ නැත්තම් අරවට chance එකක් එනවා ගොඩේ. අනිත් එක මේ අර මේ එක තැනක ਸਰවඥාන්සේ සඳහන් කළා තියෙනවා යම් විදිහකට කෙනෙක්ගේ ආත්මය මේ ජීවිතේම ඉවර වෙනවා නම් යට දීගාවාත්මේ පළසම් දෙන්න chance එකක් නැත්තම් ඒ කියනවා මේ ආත්මේ වැඩියෙන් පරිසම් දෙනවා කියන. ඒ කියන්නේ ditta dhamma වේදනීය වශයෙන් වැඩිපුර ඉඳ තිනවා උපජ්ජ වේදනීය වෙන්නේ නැති බව ෂුවර් නා. එතකොට මේ මනසට පැමිණෙන දුකින් අදහස් කරන්නේ දැන් ස්කෝලර්ෂිප් එක හම්බෙලා. දැන් කාපක්. දැන් කාටවත් කියන්න බෑ. කිව්වොත් වෙන්නේ මොකද්ද? භාවනාව කැඩෙනවා ආත්මයක් හම්බ වෙනවා. ඊට වැඩිය හොඳයි ওই තියෙන දුක් ටික සතුටින් විඳින්න ධර්මෙන් ලැබෙන්නේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් ලැබෙන අනිත් එක හොඳම දේ තමයි ඒකට විඳින්න පුළුවන්. දැරීමේ ශක්තිය වැඩි. විඳට වැඩි හුඟක් වැඩි වෙනවා. ඒකෝර දැනගන්න ඕනේ මේ ditta dhamma vedini වශයෙන් දෙන්න හදන්නේ. හැබැයි ditta dhamma vedini වශයෙන් දෙන්නේ හතෙන් එකටත් අඩු ප්‍රමාණයක්. අපරාපරිය වේදිනිය වුණා නම් පෙත්ත කපලා දෙනවා. ඒ නිසා ඒකේ සයින්ස් එන්න පටන් ගන්නවා. එතකොට ඔක්කොම බැලන්ස් අර කවුන්ට් බැලන්ස් කරන වෙලාව ගෙනල්ලා අරක ගෙවුවද ඕක ගෙවනවා මේක ගෙවෙනක බොල් ණයට දානවා මේක ගෙවනවා මේක පොලිත් එක ගෙවනවා. දඩ දඩ දඩ දඩ ගාලා මේ මේ විනිශ්චය වෙන්න පටන් ගන්නවා. ඒකේ තියෙන ලස්සනම කැලල තමයි එතකොට Tamanට බෙන්දට වැඩිය මේ ශාසනයේ නාමේ දරන්න පුළුවන්කම තියෙනවා. බින්දට වැඩිය බැනුමක් අහන්න පුළුවන් දුකක් කරදරයක් දරන්න පුළුවන් බඩගින්නක් දරන්න පුළුවන් වේදනාවක් දරන්න පුළුවන් ඒක වැඩි වෙනකොටම තේරුම් ගන්න ඕනේ අම්මතර පැත්තක දැයි යන්නේ මේක තව කෙනෙකුට ෂෙයා කරන්න බෑ. තව කෙනෙක් හදන්නේ මේ කර්ම පසට දාන්නනේ. ඔය සාන්ති කර්ම කරලා බෝධි පූජා කරලා පසට දාන එකයි කරන්නේ. ඒක අංසාන්තර ගානක් යනවා. මේ වෙලාවේ කියනවා නෑ නෑ ඔය ඉවර කරන්න හදන්නේ එන්න තියෙන එකට එන්න දෙන්න. ඒලා මැද්දුම් බණ්ඩා කියපේක තමයි කියන්න තියෙන්නේ. මම පංචිල් පද පහ කියනකොට එක සැරෙන් බෙල්ල කප්පා. ගහලට කතා කරලා කියන එකයි තියෙන්නේ. ඒක නිසා අඟුලිමාල හම්දුනට හරියට කරදර දුන්නු. ඉතින් බුදුදහම කීර්තන උඹට තව ආත්මිකට ගියොත් බුද්ධ කල්ප ගානකට කොට එන්න වෙන්නේ. ওই ටික විඳපන්. ওই ටික අරක ලේස. පොඩි ශ්ලේෂ මාත්‍රි නිසා යා කාටවත් චෝදනා කරන්නෙත් නැහැ. අයිතිවාසිකම් ඉල්ලන්නෙත් නැහැ. දැන් බැලන්ස් කරගෙන ඔක්කොම accounts balance කරන වෙලාව එන ඕන දෙයකට එතකොට මේ පරියන්කේ මරුණක් තමයි නෑ ඉවරයි. වැඩේ ඉවර කරන අදත් ඒක නිකන් කියන්නේ මේ ආවේශ වෙලා වගේ. මේ මනසට කිසිම දුකක් සැපක් ගාණක් නැහැ. තියෙන එකම දේ මේ ආත්ම වැඩ ඉවර කරන්න. ඒ සඳහා අම්මා තාත්තා තරහ වුණත්, වස්තු විනාශ වුණත්, දරුවෝ නැති වුණත් කාගෙන යනවා. ආස්වාසයෙන් කියන වෙලාව ආස්වාසයෙන් ඒ පටන් ගන්න ඒ දෙකක් මාරු වෙන තැන හිත තියාගත්තොත් ඕවගේ හිතවිලි වල එන්න ඉඩක් තියෙනවා මේ ස්ථානේ. ඒ ඒකට හිතවිලි එන්නත් ඉඩ තියෙනවා. ආවත් තමයි දන්නවනම් මේ සංක්‍රාන්ති අවස්ථාවක් දැන් තියෙන්නේ. මේකෙදි ආශ්වාසෙන් වලිගෙර ඉතුරු වෙලත් නැහැ. ප්‍රසවාසයතා පටන් ගන්නත් නැහැ. ඉතින් අතරමැදී හිතවිලි හරි සංඥා හරි වේදනා තියෙන්න පුළුවන් නොතිබෙන්නත් පුළුවන් නමුත් මේකට අපිට සතිය එළඹ ගන්න බැරි කම නේ සාමාන්‍යයෙන් තියෙන්නේ මුදුවට ඒකට සත්‍යමත් වෙන්න පටන් අරගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ වගේ සංක්‍රාන්ති අවස්ථාවවලදී අපිට ජීවිතේ හැංගිච්ච පැත්තක් නැත්තම් සබ්කොන්ෂස් කියන එක මනසේ යටපැත්ත යටිහිත කියන එකට අවදි වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒක අමුතුරු chance එකක්. අන්නේ chance එකෙන් වැඩ ගන්න නම් ඒ අවස්ථාවාදීව අර සංක්‍රාන්ති අවස්ථාවට දෙවුණිය සත්‍යමත් වෙලා බලනවා. බලනකොට හිතවිලි තියෙන්න පුළුවන්. නමුත් ඒ හිතවිල්ලෙන් ඒ පුද්ගලට බලපෑමක් වෙන්නේ නැහැ. මොකද මේ ලෙඩ තියෙන තැනකට වැක්සින් එක අරගෙන ගිය කෙනෙක් වගේ. ඇතුලේ ප්‍රතිශක්ති තියෙනවා ආසාදනය වෙන්නේ. ඒක නිසා හිතවිලි නැති එක නෙවෙයි මෙතන ප්‍රශ්න තියෙන්නේ. මේ හිතවිලි වලින් දුක් ගන්න ගතිය. දුක් නොගෙන ඉන්න පුළුවන් නම් හිතවිලි නෑ වගේම තමයි. ඒකෙන් බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ මේ හිතවිලි නැති හිතක ස්වභාවයක්. ඒකේ సౌందර්යය ගැන හිතවිලි තියෙනවා තියෙන බව දන්නවනම් හිතවිලි නැතුව හා සමානයි. එතකොට හිතවිලි වලට යට වෙන්නේ ඒක තමයි මේ විදර්ශනාවේ තියෙන සුවිශේෂත්වය සමතේ කියලා කියන්නේ හිතවිලි නෑ సౌందර්යය බොහොම හොඳයි. විපස්සනා කරන හිතවිලි තියෙනවනම් තියෙන බව දන්නව නැත්නම් නැති බව දන්නව දැනීම හරහා හිතවිල්ලෙන් එන තියෙන බලපෑම එක්ක නැති කරන්න පුළුවන් නැත්නම් අඩු කරන්න පුළුවන්. ඒක තමයි අදහන්නේ. උඟක් වෙලාවට වෙන්න ඉඩ තියෙනවා. ඒක තමයි මේ දොස්තර මහත්තයා කිව්වේ. ඒක කිසිම සම්බන්ධකමක් වෙන්නේ නැහැ. ඇයි මේ වෙලාවේ මේක මේ මොන පසුබිමෙන්ද එන්නේ කියලා පසුබිමට කිසිම අදාළකමක් නැහැ අනුසය කෙලෙසෙනකොට. මොකක් නැහැ ඈත තිබුණ දේ මේ සම්බන්ධයක් මේ නිකන් අතීත කියනවා තිරුකුණා මලේ තියෙන ඔය මේ ආටිෂියන් ලින් තියෙන එකපාරට වතුර උල්පත් අඩි 3 4 උඩට දාන්නේ. ඒ වගේ කැච්මන්ට් එක තියෙන ඉන්දියාවේ. ඉන්දියාවෙන් වතුර ප්‍රෙෂර් වෙලා මේ යට තට්ටුවේ හිර වෙලා තියෙනවා. කැඩුවට පස්සේ වතුර එක එනවා බැරලයක් විතර එකක් අඩි 4ක් විතර උඩට දානවා. රේඩියෝ ඇක්ටිව්ස් දාපුවාම ඉන්දියාවේ මෙහෙදි අල්ලලා දැකේ. ඉතින් ලංකාවේ පොළොවේ විස්තර කරන්න බෑ කොහොමද මේ වතුර උල්පත් වෙන්නේ කියලා. විශාල කැච්මන්ට් එකක්. ඒ වගේ තමයි අර ඈතක තියෙන කරපු දෙයක් මේ වෙලාවේ මතුවෙන මොකද මෙහෙන් ඇතුළට යන සංඥා නෑ මේ වෙලාවේ. රූප ශබ්ද නෑ. තමයි යමක හිතලා නෙවෙයි ඉන්නේ. ඒ නිසා මේ මේක බැලන්ස් වෙලා තියෙන හොඳ හිස්. එතකොට ඇතුලේ තියෙනවා ගොඩ ගොජ දාන්න වෙලා. නැත්නම් හීල් වෙන්න කැතැසිස් එළියට දාන වෙලාව. හරියට මේ කුරුලාවක් පුපුරලා පැසරවැලියට එන වෙලාව වගේ. ඒක ලොකු මේ සුවසේවාවක්. ඇතුලේ කැකරික කැරි තිබුණ දේවල් එළියට එන එකක් ඒක යටපත් කිරීම තමයි අපි ඉදිරියට ජීවිතේ කරන්නේ. භාවනාවේදී අභීතව කියන වරෙන් එළියට කියලා. ඒක කිසිම සම්බන්ධයක් නැති විදිහට සමහරට ආශාවල් සමහරලාට විකෘති තරහවල් ඕන තරම් එන්න පුළුවන්. ඒවා මම කියාගත්තොත් තමයි ලැජ්ජ මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ මේ සරුවචනන්සේ අපට සීලක පිහිටලා සද්ධාවක ඉඳලා සතිය තියාගෙන පුරුදු කිරීම පුරුදු කරන්න. නැත්නම් පුහුණු කරන්න පුරුදු කරන්න. නෑ අපි දැන් ඔය last question. ඔය ප්‍රතිදානයක තරමක් තියෙන අකුසල් සාධනවලට ඇතුල් වෙච්ච ඒක හරියට බලේ තේරෙන්නේ නෑ ඇත්තටම මේ දැනට උපන්නා වූ අකුසල කර්ම නැති කිරීම සඳහා ගන්න ප්‍රයත්නය ඒක මේ හුඟා ගොරෝසු මට්ටමින් නම් නැත්නම් තම සූක්ෂම මට්ටමින් ওই කියන කතාව වෙන්න පුළුවන් ඒ කියන්නේ චේතනාපූර්වකව දැන් වැරද්දක් කරනව නෙවෙයි Taman ගෙනාපු අකුසල Java වර්ගයක් තියෙනවා හැබැයි තමන්ව මෙහෙවනවායි කියන්නේ. මම දේවල්ට ආශාවල් තියෙනවා. මම තරහවල් තියෙනවා. හැබැයි දන්නේ නැහැ කොහොමද මේ තරහව ආශාව එන්නේ කියලා. භවනා කරගෙන කරගෙන යනකොට හොඳට තේරෙන්න පටන් අර ගන්නවා මේකේ ආත්මයක් නැහැ කියන්නේ ඕක තමයි. ඕක ඕක ඔකම වෙන්න පුළුවන් දෙයක් විදිහට බාර ගන්නකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ රාගයට හෝ මේ ද්වේෂයට වෛර කරලා බෑ. මේක ධර්මතාවයක් විදිහට දකින්න. මා තුලින් ක්‍රියාත්මක වෙන්නේ කර්ම චක්‍රයක්. ඒ කර්ම චක්‍රේ බාධා නොවි යන්න ආරින්නේ. බාධා ඇතින්න නම් දැනටමත් කෙලස් තියෙනවා. ඒ කෙලස් මගේ නෙවෙයි. මට සම්බන්ධයක් නැහැ. මේ ජීවිතේට සම්බන්ධයක් නැහැ. නමුත් විල්ල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද කියන්නේ? චිත්ත නියාමය අනුව ක්‍රියාත්මක කරන දේවල්, සංස්කාරිකව සිදුවෙන දේවල්. නමුත් ඒක මේ දැකගැනීමේ හැකියාව, නිරීක්ෂණය කිරීමේ හැකියාව අර දිනු කරන අප සතිය නිසා අපක්ෂපාතීව කරන්න පුළුවන්. ඒක බැලීම නිසා ඒව සදාකාලිකවම නිවිලාපත් වෙලා පිච්චිලා නිවිලා යන ගතියකටපත් වෙනවා ඒ වෙලාවේ. හැබැයි ඒකට කනගාටු වෙන්නෙත් නැහැ. ඇයි මේ මෙච්චර භාවනා කරන මට මේ දුක් එන්නේ කියලා චෝදනා කරන්නෙත් නැහැ. අපේක්ෂා කරන්නෙත් නැහැ මට දුක් එන්න එපයි කියලා. පැමිණි දුක් පැණි 10 කියලා එන එකට එන්නයි. එතකොට ඒකේ ගෙවීම හුදු චිත්ත නියාමයන් ගැනද විතරයි විස්තර කරන්නේ. වෙන දෙයකට වෙන්න අරනවා මං වගේ මේ පිං කරන මං වගේ මේ දන් දෙන කෙනාට ඇයි මේ කරදර එන්නේ කියලා කවදාකවත් Taman කරා පැමිණෙන දුකකට මුණ නරක කරගන්නේ එන දෙයට එන්න අරිනවා ඒක ඉන්නේ ධර්මතාවයක් පෙන්වන්න ඒ ඒක ඒ විදිහට වෙන එක සාධාරණව බලන්න පුළුවන් එකම චෛසිකේ සතිය විතරයි ඉතින් කිසිම චෛසිකයකට බෑ ඒක දිහා බලන්න බර්ඩ් පුරු කරපු සතිය තියෙන කෙනාට කෙරෙද්දිම බලන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් අපි මම හිතන්නේ කාලසටහන හැටියට අපි නැවත හතරට හම්බ වෙනවා ධර්ම දේශනාවක් සඳහා අපිට පැයකුත් විනාඩි 15ක පමණ කාලයක් තියෙනවා සක්මන් කරලා ඒ නිසා අද අපි ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හතරට අපි නැවත සම්බන්ධ වෙනවා ධර්ම දේශනාවක් සඳහා.